අරික්ඛේන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුක්තා තේපි කායේ කායානුපස්සිනෝ විරන්තං ආතාපිනෝ සම්පජානෝ ඊකෝ දිභූතා විපසන්න චිත්තා සමාහිතා ඒකග්ග චිත්තා කායේන විසංයුත්තා තීති ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවට සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච සංයුත නිකාය මහා වර්ගයේයිති සතිපට්ඨාන සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන මේ ශාලා සූත්‍රය ඉදිරින් තියාගත්තා. මේ සූත්‍රයේදී ආකාර තුනකට සර්වචන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙ හඳුන්ලා දෙනවා. ඒකෙදී පළවෙනි ආකාරය තමයි අලුතෙන්ම සාසනයට ආපු ඒක නොදන්න නාවකයෙකුට සතිපට්ඨානෙ මෙන්න මෙහිමයි හඳුල්ලා දෙන්නේ කියලා කයි කය අනුව බලන සුළුව වේදනාවන් දී වේදනානුව බලන සුළුව හිත තම චිත්ත tattwය චිත්ත tattwය අනුව බලන සුළුව සහ ධර්මයේ ධර්මානුකූලව බලන විදියට පුහුණු කරන්නයි කියලා සමාදපේ තබ්බන් නිවාසේ තබ්බන් පතිත්ථාවේ තබ්බන් කියලා එයාට ඒක සමාදම් කරවන්න කියනවා ඊට පස්සේ ඒකට නිවිස්නේ කරන්න ගෙටික වැද්දණ්ඩයි කියනවා. ඊට පස්සේ ප්‍රතිෂ්ඨාවක් දෙන්නේ කියනවා. මේක Tamange අර්ථ සිද්ධිය වෙනස අනිවාර්යම උදව් වෙන දෙය කියලා. එයාගේ සුදුසුකම් බලන්න එපා. පුළුවන් කෙනාට ගන්න ඉදිරිපත් කරන්න වෙනවා. එතකොටත් මේ සතර සතිපට්ඨානෙමයි ਸਰවචනාන්ති විතර කරන්නේ. ඊගාවට සරුවචනාන්දේ පේනවා යේපිතේ බික්කු සේකෝ අපත්තමානසෝ අනුත්තරං යෝගක්ඛේමපත්තේ මානෝ විහරන්තං යම් කිසි කෙනෙක් ඉන්නවා මේ සාසන ටිකක් වැඩ කරලා සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ගඵල ලැබලා සීක තත්ත්වයටපත් වෙනවා. ඒ වුණාට තාම අරහත් තත්ත්වයටපත් වෙලා නැහැ අතරමැද. අනුපත්ත යෝග අනුත්තර යෝගක්ෂේමපත් වේමානෝ අනුත්තර වූ යෝගාක්ෂේමිනත අරියත් මාර්ගයේ ප්‍රාර්ථනා කරන්නා වූ එවැනි ජීවිතයක් ගත කරන කෙනා කය පිළිබඳව කය අනුව බලන සුළුව ගත කරනවා වේදනානෝ වේදනානෝ බලන සුවේදනා බලන සුළුව ගත කරනවා චිත්ත tattve චිත්ත tattve අනුව බලන සුළුව ගත කරනවා ඊතුරු ධර්ම කොටස මේ ධර්ම කොටස අනුව බලනවා ඉතින් එතකොට අපි හිතුවොත් යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨානිය හදාarලා <clears throat> දැනගෙන ඒ අනුව හික්මිලා අපි ආ පළවෙනි ඥානෙ හෝ දෙවෙනි ඥානය ලැබුවයි කියලා. ඊට පස්සේ ඒ කෙනා අහනවා නම් අවසරයි මම මෙන්න මෙහෙම කරනකොට මට මෙහෙම සැකයක් තියෙනවා. ඒ තරම මට හොඳට මේක වැටහුණා. මින් ඉදිරියට මේ ඥාන પરම්පරාව එහෙම නැත්නම් මේ මාර්ගඵල પરම්පරාව ඉදිරියට ගෙනියන්න ඉස්සරහට මොකක්ද කරන්න තියෙන්නේ කියලා ආයසත් අර සතර සතිපට්ඨානෙම තමයි කිසිම වෙනසක් නැහැ සෝවාන් මාර්ග ඥානෙ ලබා ගැනීමට ලබාගත් සතිපට්ඨානෙම තමයි දෙවෙනියටත් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අනාගාමී තත්තර ගිය කෙනෙක් ඇහුවත් රහත් වෙන්න ඒක තමයි කියන්නේ. ඒ ඒ කෙනා ගැන කියනකොට ධර්මචනන්සේ 아무තු වචනයක් පාවිච්චි කරනවා. අර ආදුනිකයා නවකයා ධර්ම විනය ගැන දන්නේ නැති කෙනෙක්ගේ සමාදම් කරවන්නේ කියනවා. ඊටක වැද්දණ්ඩයි කියලා කියනවා. ප්‍රතිෂ්ඨාවක් කරන්නයි කියලා කියනවා. ඒකල්ලිවලා සීක අපත්තමානස අනුත්තර යෝගක්කේම අපත්තේමානස කියන විදිහට තීක தත්තරපත් වෙලා තාම කෙලවර කරලා නැහැ. ඒ කෙලවර අපේක්ෂා කරන මහන්තත්ය ආරයත්තර වත්ඥාචි කරන කයේ කයano බලමින් තමයි ගත කරන්නේ කියලා. එයාට කවුරු කියලා දෙන්න ඕන කමක් නැහැ. එයා ඒකට දන්න මේ පළවෙනි පින්ම පැන්නේ මේකෙන් ඊට පස්සේ මේ දෙක තුන හතර වශයෙන් ඉදිරියට තියෙන සෑම පින්මකටම මට උදව් වෙන්නේ මේ හඳුනාගත්ත ක්‍රමයමයි කියන්නේ මම ආධුනිකයෙක් වශයෙන් පෘථග්ජනෙක් වශයෙන් සත්‍යපට්ඨාන ආව කෙනෙක් වශයෙන් සිල්ල තකමනති කෙනෙක් වශයෙන් යම් ආකාරයෙන් තම සත්‍යපට්ඨානේ හදාරගත්තේ කොහොමද මම මේ වැඩ කරගෙන යනකොට මගේ සීලය පිහිටියේ අන්න ඒ ටිකමයි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඥාන ලබන්නේ ඉතින් උගව දෙනෙක් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ සතිපට්ඨානේ ආධුනිකයන්ට කරන්න බෑ. සතිපට්ඨානේ දින උගෝක් වැඩ කරපු අයට ඒකෙ ඉන්දෙන් ඉන්දෙන් දෙකේ සමීකරණය පරිපතේ වෙනස් වෙන්නේ නැති කියලා නෑ එකමයි. ඊට පස්සේ මේ සූත්‍රය හමාර කරන දැසි සරුවචනාංශයෙන් මෙන්න මෙහෙම විස්තර කරන අවධාන කට්ටුව එහෙම නැත්නම් සත්‍යපට්ඨානේ වඩන අවධාන කට්ටුව තමයි ඊපිතේ බික්කු අරහන්තෝ කීනාසව රහත් වෙලා ආශ්‍රව සියල්ලම ෂේ කළා. ආශ්‍රව සියල්ල කීනාසෝ කියලා කියනවා. උෂිතවන්තෝ භ්‍රමචර්ය වැස නිම කොටන ලදී. එයා පැවිදුණා නම් යම් හේතුවක් සඳහා ඒ භ්‍රමචර්ය වැස ඉවරයි කතකරණීය. කලියුත් කරලා හමාරයි. අනුපත්ත සදත්තා ක්‍රමයෙන් ස්වార్థයටපත් වෙලා. ඒ කියන්නේ රහත් වෙලා. ඔහිත බාරෝ උලිය තිබුණ බර බිම තියලා. ඊට පස්සේ ආට සංසාර බරක්, භවය පිළිබඳ බරක් ඇත්තේ නෑ. පරික්කින භව සංයෝජන මේ භව හැකිලි සියල්ලම දිගහැරලා දාලා තියෙන. දැන් මොනවාක්වත් එකේ පැටලෙන්නේ නෑ. කොකු නෑ. කොකු දිගහැරපු කෙනා සම්මදඤ්ඤා විමුක්තා. එයා බොහෝමත්ම සම්‍යක් ක්‍රමයට, පුලුල් ක්‍රමයට, සාධාරණ ක්‍රමයට මේ ලෝකේ විමුක්ති වෙච්ච එකනක් අර ආධුනිකයා වගේම කය කය යන බලන විසුණු වාසය කරනවා. අර ආධුනිකයා වගේම වේදනානු වේදනා බලන සුළු වාසය කරනවා. චිත්ත tattve චිත්ත tattve බලන සුළු වාසය කරනවා. ධර්ම කාරණා ධර්ම කාරණා සුළු වාසය කරනවා. හැබැයි ඒකේනා එයින් වෙන් වෙලයි දැන් ඉන්නේ. කයේ කයano බලන සුළු වාසය කරාට කායේන විසංයුත්තය. බලන්නේ මේ පොඩි දරුවෙක් සෙල්ලම් බඩුවක් එක සෙල්ලම් කරන්න වගේ Taman තමන්ගේ කය පාවිච්චි කරන හැටි බලනවා. හැබැයි වෙන දේවල් බලන්නේ කය යනකොට කොහොමද එනකොට කොහොමද කරනකොට කොහොමද කියලා ඉස්සරලා කය ඇතුලේ ඉඳලා නෙමෙයි මේක බැලුවේ. දැන් වෙන කෙනෙක් දිහා බලනවා වගේ කයේ කරන ක්‍රියාකාරකම් බලනවා. එයාටත් ඒ කියන්නේ අර වගේම කයක් තියෙනවා ඉස්සරහට යනවා පස්සට යනවා සක්මන් කරනවා වාඩි වෙනවා ඒවා සේරම දිහා බලන්නේ හරියට අනුංගිකක් වගේ මොකද ඒකේ ඒ කයෙන් ඒ කය පාවිච්චි කරාට ඒ කය හිතින් අයින් කරලායි බලන්නේ. හැබැයි මේ කයම තමයි ඊට පිරිසුදු කරගෙන යන්න නැත්නම් කරගත්ත පිරිසුදු චිත්ත tattve පවත්වාගෙන යන කය දිහා තමයි බල බල ඉන්නේ. ඒ වගේම යහට වේදනා පහල වෙනවා අර වගේම දුක් වේදනා පහල වෙනවා සැප වේදනා පහල වෙනවා දුක්ඛම සුඛ වේදනා පහල වෙනවා නිරාමිසාමිත වේදනා පහළ වෙනකොට ඒක නිකන් දොස්තර කෙනෙක් Taman ඔපරේෂන් කරන ලෙඩාගේ වේදනාව දිහා බලනවා වගේ බලන්න. ලෙඩා කෑ ගැහුවට දොස්තර කෑ ගැහුවොත් දොස්තරකම කරන්න බෑ. ඒ නිසා දොස්තර විභාගේ පාස් කරපුවාට කියනවා ලෙඩාගේ වේදනාව අඳුනගන්න යන්න එපා. දැනගනින්. හැබැයි ලෙඩාගේ වේදනාව ඇකට ගත්තොත් එයා ලක්ෂ දොස්තර කෙනෙක් නෙවෙයි. ඒ නිසා එයා ලෙඩාගේ වේදනාව බලන්නේ ටිකක් දුරස්තව. මේ නිසාම කියලා කියනවා තමන්ගේ කිට්ටුවන්තයන් ඔපරේෂන් කරන්න යන්න එපා. ඒක අල්ලපු ගෙදර සස්තට බාර දෙන්නේ කියලා. මොකද Tamanට බෑ තමන්ගේ කිට්ටුවන්ටයාගේ වේදනාව නොබලා ඉන්න. අන්න ඒ වගේ දොස්තර කෙනෙක් වේද ලෙඩාගේ වේදනාව බලනවා වගේ තමන්ගේ ඇඟේ පැනෙන වේදනාව එයා දකින්නේ මේ හුදු මුහුදකේන රැලි දිහා බලනවා. මේ සැප වේදනා වේවා, දුක් වේදනා නොවේවා, අදුක්කම සුඛ වේදනා ඉඳ ලැබේවා. එහෙම මොකක් කරන්නේ? එන රැල්ලට යන්නයි. එයා දන්නවා මේ ඇවිල්ලා යනවා. ඒ නිසා එයත් අර ආධුනිකය වගේම වේදනාව දිහා බැලුවට හැබැයි වේදනවල ගැලීගෙන නැහැ. ඒක හරියට කියනවා නම් චින්තපෝණ කඩදාසියට වතුර ටිකක් දාපු ගමන් ඒ චින්තපෝණ කඩදාසියට වතුර ගැලී ගන්නවා. නමුත් නිලුම්පතකට වතුර ටිකක් දාපුවාම නිලුම්පත උඩ වතුර තිබුණට නිලුම්පත වතුර තර වෙන්නේ. හෙල්ලෙනකොට පේනවා වතුර වෙනමයි නිලුම්පත වෙනමයි. ඒ නිසා ඇලපතේ දිය කඳුලක්සේ පිළිනුපත ඇලෙනකොට වතුරට යනවා. ඒ නිසා ඒකේ වතුර කඳුලක් උඩ නිලුම්පත උඩ තිබුණා නිලුම්පත කෙලසෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේට අර විදිහටම වේදනාව එනවා. ඒකටවත් ඉසాత බැලගෙන අඬන්නෙත් නැහැ. සැප වේදනාවයි කියලා පාටි දාන්න යන්නෙත් නැහැ. ඒක චිත්ත tattවයටදී එක එක හිත් වර්ග පහළ වෙනවා. පහළ වෙනකොටම හරියට මුං ඇට ටිකුයි වැලිය සෙටික්කුයි කලවම් කරලා පරිවිරයනකට දැම්මොත් පරිවිය කවදාකවත් වැලියට ඉඳ ගහන්නේ නැහැ. ඌ ගහන්නේ මුං ඇටේටම තමයි. පරිවියට වරදින්නේ නැහැ. ඒ වගේම රහතන් වහන්සේට මේ වේදනාව එනකොට හරියට දන්නවා මේක දුක් වේදනාවක්. මේක මේ රාග හිතක්, ද්වේෂ හිතක්, මෝහ හිතක්, ඕනේ දෙයක් එනකොට ඒක මගේ රාගය කියලා ගන්නෙ නෑ මගේ ద్వේෂය කියලා ගන්නෙ නෑ මගේ මෝහය කියලා ගන්නෙ මේ හිතකට මේවා පහළ වෙලා යන හැටි මේවා එනකොට පැනලා බදාගත්තොත් එකෙන් කෙලෙසෙන හැටි එනේන චිත්ත தত্ত্ব තේරුම් ගන්න මේ ප්‍රථම ධානයේ මේ ධාන නැති මේ දෙවෙනි ධානයේ තුන හතර ආදි වශයෙන් මේ මහත්ගත හිත් සෞත්‍රහි එන හැටි යන හැටි හොඳට තේරුම් ගත්තට ඒක මල් මාලයක් වගේ කරේ දාගන්නේ ඒ නිසා හොඳට බලන්න පුළුවන් ඊට පස්සේ ධම්මානුපස්සන වශයෙන් ඒ හිතේ මේ නීවරණ වලට කිට්ටු කරලා හිතවිලි පහළ වෙනකොට මිනිසෙක් තද බල කාමාශාවක ගත කරනකොට රහතන් වහන්සේට තියෙන මේ මනුස්සයාට මේ පිස්සු වැටලා තියෙන්නේ කාමෙන් තමයි කියලා. ඒක රහතන් වහන්සේට ලං කාමේ නෑ කියලා ඒ මනුස්සයාගේ තියෙන දුර්ලභම දැක ගන්න බැරි කම නෑ. ඒ වගේ මේ මනුස්සයා දැන් වැඩ කරන්නේ ද්වේෂයෙන් කියලා. මේ මනුස්සයා වැඩ කරන දැන් නිදිමතෙන් කියලා. රහතන් වහන්සේට හොඳට තේරෙනවා. මොකද Taman දන්නවා රාග ආපුවා මිනිස්සු හැදිරෙන හැටි. Taman දන්නවා ද්වේෂය ආපුවම හැදිරෙන හැටි. Taman දන්නවා මෝහය ආපුවම හැදිරෙන හැටි. ඒක නිසා නීවරණ හිතක් ආපුවාම රහතන් වහන්සේට පෘථග්ජනේ ගිහිලා කියලා දෙන්න ඕන කමක් නැහැ. මට තියෙන්නේ මේ කාමච්ඡන්දේ. මට තියෙන්නේ ව්‍යාපාදේ කියලා රහතන් වහන්සේව පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් ඇඟේ ගා ගන්න නැති වුණාට නීවරණ නීවරණ වශයෙන් අජත්ත බහිද්ද වශයෙන් හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ ආයතන වශයෙන් පංචස්කන්ධ වශයෙන් උජ්ජංග වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් මෙයා දැනගත්තට දැන් නීවරණ දැනගත්තයි කියලා ඒකට ද්වේෂයෙන් නෙවෙයි රහතන් වහන්සේ බලන්නේ බොජ්ජංග දැනගත්තයි කියලා ආඩම්බරෙමුත් නෙවෙයි බලන්නේ දෙකම බලන්නේ දුරස්ත හැඟීමකින් නිකම් මේ ඉඳගෙන හඳේ වෙන දේවල් බලනවා වගේ එතෙන් ගැඹුරු ලිඳක වෙන දෙයක් කෙනෙක් කොහොම අරසාකාරී ඔළුව විතරක් දාලා එබිලා බලනවා වාගේ හොඳට පේනවා වෙන දේවල්. ඒ නිසා රහතන් වහන්සේත් අර ධර්මයේ දිහා ධර්ම කාරණා දිහා ඒව බලන්නමයි හිත යොදන්නේ. උන්වහන්සේට වෙන අමුතු කල්පනා, ජපමාල, මන්ත්‍ර මැතිරි මොකක්වත් නැහැ. එනේ එනේ ඒක බලන ඉන්නවා. නමුත් හරියට මේ විදුලිය දන්නේ නැති කෙනා විදුලිය අනතුරු දන්නේ නැති එකනා අතට රබර් මේස් එකක් දාන්න නැතුව ඇල්ලුවොත් කරන්ට් එක වදිනවා. විදුලිය ගැන දන්නේ කනා අරයා වගේ නේ හොඳට රබර් මේස් එකක් දාලා අල්ලනවා. අර වැඩිච්ච කරාට බුදුම හිතන යකෝ මේ මනුස්සයාට වදින්නේ නැහැ නේ. වදින්නේ නැහැ මොකද යා රබර් මේස් එකක් දාලා තියෙන්නේ. ඒ වගේ තමයි රාතන් වහන්සේ දාන්නවා. මගේ හිත අරසයි කියලා. ඒ නිසා රාතන් වහන්සේ වෙන ජප මන්ත්‍ර මැතිරිලක් කරන්නේ වෙන දෙයකට හිත යොදාගෙන ඉන්නෙත් නැහැ. මේ එන කායන පසනා, වේදනාන පසනා, චිත්තානුපස්සන, ධම්මානුපස්සන වශයෙන් මේ දේවල් බලනකොට එතෙන්දි සර්වඥයන් සඳහන් කරන්නේ කායේන විසංයුත්තා, වේදනාසු විසංයුත්තා, චitteසු විසංයුත්තා, ධම්මේසු විසංයුත්තා. දුරස්ත විදියට බලන්න. ඉතින් මේක ඒ දුරස්ත විදියට බැලීම භාවනා කරන කෙනාට කියනවා පරතෝ සංකල්පය කියලා. පරතෝ කියලා කියන්නේ අනුන් එකක් වගේ බලන. තමන්ගේ ගෙදර මොකද අපලියක් කරදරයක් හිතා ගන්න බැරි දෙයක් වෙනවා. ඉතින් මේ මට මේක ඇයුනේ මේක මෙච්චර දන් දෙන සිල්ලකින මට උනේ කියලා බැලුවොත් ඒක අපිට වහකණ්ඩ හිතෙනවා හිතමනාප වෙනවා. නමුත් ඒක අල්ලපු ගෙදර වුණොත් අපිට ඒක තැවෙන්න දෙයක් නැහැ. ඒ නිසා තමන්ගේ ගෙදර වෙච්ච දේ තමන්ගේ දුකමත් අනුන්ගේ එකක් වගේ බලවුවොත් ඒක අරතරම් පීඩා කරන්නේ අරතරම් තවන්නේ නැහැ අරතරම් දවන්නේ නැහැ හැබැයි පිට කෙනෙකුට පේන්නේ මේ මනසට කැක්කමක් නැති කෙනෙක් වගේ බපුවක් නැති කෙනෙක් වගේ හැඟීමක් නැති කෙනෙක් වගේ මොකද බලන්නේ පිට එකක් වගේ ඉතින් මේ නිසා සමාජයේ මේ විදියට පරතෝ සංකල්පයට බලනවට කැමති නැහැ නමුත් සර්වඥාන්සේ කියනවා පුත්තක් ජන කාලේ ඉඳලම තමන්න පුරුදු වෙන්න පුළුවන් ඇලිගලි වාසයක් ඕනේ ඇසුර තියාගන්න පුළුවන්. ආලිංගන කරන්න ඕන කමක් නෑ ඇසුර තියාගන්න පුළුවන්. ඒ මට්ටමකට තියාගෙන ඒකට එයාට කිසි ප්‍රශ්නයක් නෑ පෞද්ගලික ජීවිත ගත කරන්න පුළුවන්. නෑදෑයශ කරන්න පුළුවන්. යාළුවෝ තියාගන්නත් පුළුවන්. හැබැයි දිවෙන් දිව ගා ගැනීමක් නෑ. ආලිංගනයක් නෑ. අවනෝයක් නැති අසුරක් නෑ. ඒ කට්ටියක මට්ටමට වැඩේ කරගෙන ඉන්නවා. මේ විදිහට මේ ධම්මානුවස් ධම්මානු ධම්මේසු ධම්මානුවස්සී කියන විදිහට ධර්මතා දිහාවට හෝ හිතවිලි දිහාවට හෝ වේදනා දිහාවට හෝ කය දිහා හෝ අරතෝ සංකල්පෙන් බලනවා කියන එක ලෝකේ ඉතාමත්ම සුන්දර సౌందర్యාත්මක කාව්‍යයක්. ඒක මෙනිකම්ම නිකම් භාවනාවක් අසුබයක් අනිච්ච දුක්ඛයක් නෙවෙයි මෙතෙක්කල් මම මාගේ කියාගෙන මේකේ ගිලීගෙන මේකේ අනාගෙන මේකේ දඟලගෙන හිටපු කෙනා මේ අනුන්ගේ පැත්තෙන් බලන්න පටන් අරගත්තට පස්සේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා. ඒ වස්තුවමයි ඒ පුද්ගලයාමයි මේකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මේකට කියනවා යෝනිසමංචකාරය කියලා. ඒ සම්මාදිට්ඨිය ඇති වෙනකම් මේ කය මගේ, මේ ඇති වෙන වේදනා මගේ, මේ ඇති වෙන චිත්තත් මගේ, මේ ධම්මතා මගේ කියන්න කියන්න මේ කය හෝ වේදනා හෝ චිත්ත tattwa හෝ ධම්ම එකක්වත් අපිට අනුකම්පාවක් තියෙන දේවල් නෙවෙයි. ඌව වදකයෝ වාගේ. කඩුව එලවගත්ත එලවගත්ත වදකයෝ වාගේ. ඒක මුරුමුරු ගාලා වෙලාවක් આવොත් පැනලා කන්න බලන්නේ ව්‍යාග්‍ර දේනුවක් වගේ. අපි මේ කය කොච්චර නලවල පිනවල සනසලා තිල් ගාලා කන් දීලා බොන්න දීලා තිබ්බත් කවදාකවත් ඇති වෙන එකක් නෙවෙයි. ඒක විසඝෝර සර්පය හතර දිනක් වයි කියලා සර්වඥයන් සඳහන් කරගෙන ආශි විස සර්පය හතර දිනක් මේකයි කියන්නේ පඨවි ධාතුව කිපුණොත් ආපෝ ධාතුව කිපුණොත් තේජෝ ධාතුව කිපුණොත් වායෝ ධාතුව කිපුණොත් පොඩි වෙලාවයි යන්නේ මැරෙන්නේ. අපි මෙච්චර කල් මෙයාට කන්න දුන්නා, මෙයාට නාන්න දුන්නා, මෙයාට උණු වතුර ඇල් වතුර දුන්නයි කියලා අංශු මාත්‍රික අනුකම්පාවක් නැහැ. අන්නේ වගේ මාරය හතර දෙනකොට සර්පය හතර දෙනකොට මේක සලකගෙන ඉන්න නිසා සර්පය මරන්න ඕනක මොකුත් නැහැ. ඒ සර්පෙන්ගේ හැටි දැනගත්තොත් එයා සර්පය අල්ලන්නේ බෙල්ලෙන්මයි. වෙන තැනකින් අල්ලමු ගමන් සර්පය කනවා. අල්ලනොත් සර්පය අල්ලන්න බෙල්ලෙන්. අන්නේ ඇල්ලිල්ල සර්පේ බව දැනගෙන අල්ලන හැටි බිල්ඩින් අල්ලන හැටි සර්පචන්සේ සීක පුද්ගලයා ගැන කතා කරන කතා කරලා තියෙනවා. සීක පුද්ගලයා ගැන කතා කරනකොට කියනවා එයා කය මේ මැද කට්ටියනේ සීක කියලා කියන්නේ. සෝවාන් සකදාගාමී අනාගාමී වෙච්ච කෙනෙක් කයේ කයano බලනාසුළු ඉන්නවා මේ පෘථග්ජනෙක් වගේම කය පෘථග්ජනය බලන්නේ කයි ඇතිතතු දැනගැනීමේ අදහසින් කය පිළිබඳ යථාභූත ඥානාය කියන එකයි විස්තර කරන්නේ මම කය දිහා බලන්නේ ඇයි කයකේ කයේ ඇති හැටි දකින්නේ ඒකට සීක පුද්ගලයා කය දිහා බලන්නේ එයා දැනටමත් කය දන්නවා පරිඥා එයා දන්න මේක හතර මහ භූතයන් විතරයි තියෙන්නේ මේක මේ ඍතුණේ හැදිච්ච එකක් ආහාරයෙන් හැදිච්ච එකක් මෛතුන සේවනයේ හැදිච්ච එක කියලා හොඳටම දන්නවා ඒකට කරන්න උපස්ථානේ කරනවා මිසක් මේක කරේ තියාගෙන මේක ලෙඩ වුණයි කියලා ලස්සන වුණයි කියලා කැත වුණයි කියලා ඉක්මනට කරගන්න යන්නේ නැහැ ධාතු අනුව වැඩ කරන ධර්ම නියාමයක් චිත්ත නියාමයක් වශයෙන් බලා ගන්න. එතකොට යාට කියන්නේ කාය කායේන පරිඥාය. සර්පයා දැනගෙන හරියටම බෙල්ලෙන් අල්ලනවා. අල්ලුවට පස්සේ යාට හානියක් නැහැ. අර මෝඩකමට වලිගෙන් අල්ලලා කන්නේ නැහැ. රහතන් වහන්සේ දුරස්ත බැල්මෙන් බලින් බලන්නේ මේකට උපමාවක් කියනවා නම් සර්වජන් වහන්සේ දවසක් පාරේ යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එක කාගතින් වැටලා ගිය කහවණුවක් තියෙනවා පාරයින්. රහතන් වහන්සේ බුදුරජාණන් ආනන්ද හාමුදුරුවෝ අහනවා රහතන් වහන්සේ බුදුරජාණන්ට ආනන්ද හාමුදුරුවෝ අහනවා ආනන්ද මේ සර්පයා දැක්කද කියලා. පුරුතඥයෙක් දැක්කනම් අග්ගාල මේ කටේ දාගන්නවනේ. කහවණු දැකපුවාම මනිසලේ දාගන්නවනේ. සීක පුද්ගලයා එයා දන්නවා මේක කහවණුවක් මේක අයිතිකාරයෙක් ඉන්නවා. ඒ නිසා කිට්ටුගේ නෝට කතා කරලා කියනවා මෙන්න එකක් තියෙනවා අර ගන්න හරි කියලා. රහතන් වහන්සේට එයා දන්නවා මේක කටදරයක් වදයක් විතරයි. මේක සාක්කුවේ දාගත්ත ගමන් කවුරු හරි පිටිපස්සේ එල්ලනවා. ඒ නිසා එයා දන්නවා මේක දුරුවන් කරගෙන ජීවිත කරන්න. වෘත්තඥය බලන්නේ වටපිට බලලා කවුරුත් නැත්නම් යන සාක්කුවේ දාගන්න තමයි. ඉතින් මේ සර්පේකට වැඩ කරන වෘත්තඥය ඩොක්කේ දාගන්න. අරගෙන ඩොක්කේ දාගන්නවා. ඒක පුද්ගලයා දන්නවා. දැනගෙන දුරස් වෙනවා රහතන් වහන්සේ දුරින්ම දුරවන් කරනවා මුදල් පරිහරණයෙන් අයින් වෙලා ඉන්නවා දැන් මොකද වෙලා තියෙන්නේ? මුදල් පරිහරණය කියන එක නැතුව බැරි දෙයක් වඩටපත් වෙලා. ගිහිය පරිවර්තන කියන ප්‍රශ්නයක් නැහැ. නමුත් සංඝයා වහන්සේලා අතර කිව්වොත් එහෙම දැන් මුදල් පරිහරණය කිරීම ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කියලා මේ කාලෙව කරන්න බෑ. මේ කාලේ ගියක් කර නැතුව මොනවක්වත් කරන්න බෑ කියලා සර්පයා කටේ දා ගන්නවා. අපි කියන්නේ රෙද්දත් දා ගන්නවා කියලා සිංහලෙන් කියන්නේ. අපි කියන්නේ ලම්බු ගන්න දා කියන ඔඩොක් වේදාන. ඒක කනවා කනවා කියලා කියනවා. ඉතින් කන්න නැතුව ඉඳි සර්පෙත් දාගත්තාම මෙච්චර තමයි දැනගන්න තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේට කයක් නැතුව හෝ තේක පුද්ගලෝට කයක් නැතුව හෝ තේක පු탁ඥයෙකුට කයක් නැතුව නෙවෙයි තුන් දෙනාටම තියෙනවා. නමුත් තුන් දෙනා මේ කය කියන පටවියාවෝ තේජෝ ආයෝදිය බලන හැටි පු탁ඥය බලන්නේ ඒකේ ඇති හැකිය දකින්න. කය අපි මුළු කයම වශයෙන් ගන්නවා. දෙවෙනි ඉරියව්ව. දැන් ආශ්වාස ප්‍රශ්වාසය වුණා ඒකේ තියෙන කම්පන චංචල උණුසුම් සිසිල් ගති. ඔක බඩේ වුණාද නාසිකාග්‍රේ වුණාද නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ධාතුන් ක්‍රියාත්මක වෙන්නේ උණුසුම් ගතිය, කම්පන ගතිය, චංචල ගතිය මේ ගති වගයක්. ස්වභාවයක්. භාව ලක්ෂණ වගයක්. ඉතින් පෘථග්ජනියෙකුට නැත්නම් නවකයෙකුට මේ හුස්ම දිහා බලලා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙනස් වෙන හැටි බලන්න කිව්වට පස්සේ එයා කොච්චර කල් ගන්නවද මට ආශ්වාසයේ සීතලක් දැනෙනවා ප්‍රශ්වාසයේ දුරුසුමක් දැනෙනවා ආශ්වාසය වල දිගට දැනෙනවා ප්‍රශ්වාසය මට කීටියට දැනෙනවා ආශ්වාසය මට කම්පනයක් වශයෙන් දැනෙනවා ප්‍රශ්වාසය මට බොහොම සාන්තව දැනෙනවා ආදි වශයෙන් මේ ආශ්වාස ප්‍රශ්වාසයේ ධාතුකුණ ධාතුකුණ වශයෙන් දැකලා ධාතුකුණ වශයෙන් ප්‍රකාශ කරන්න අවුරුදු කීයක් භාවනා කරන්න වෙයි කිසිම කෙනෙකුට කමඨානක් සුද්ධ කරනකොට මේ ආශ්වාස ප්‍රශ්වාසයේ පෙන්නලා ඉස්මතු කරගෙන උපනංග ලෞකිකයා බලපං කියලා කියන්නේ ඕක මේ නාසිකාග්‍රේ හැප්පෙනවද බඩේ හැප්පෙනවද කකුලේ හැප්පෙනව නෙමෙයි. කොතන හැප්පුණාද? ඒ හැප්පිල තමයි දැනෙන උණුසුමක් විදිහටද කම්පනයක් විදිහටද චංචල බවක් විදිහටද වේග ධාරාවක් විදිහටද පිටිවැදීමක් විදිහටද කියලා නහයෙන් කටෙන් බඩෙන් වෙන් කරලා ධාතු වශයෙන් භාව වශයෙන් ප්‍රකාශ කරන්න ගත්තොත් ඊ මනසට හොඳටම තේරෙනවා ඉස්සරහින් මනසට තේරෙන්නේ ඕම තමයි මොකද ධාතුන්ගේ නෑ මේ ගෑණියෙක් ගෙදර යන්නේ පිරිමියෙක් ගෙදර පැවිදි උපවිදි නෑ. නමුත් භාවනා කරන එක නිසා මගේ නහය හැප්පුණා, මගේ බඩේ හැප්පුණා, මගේ කනේ හැප්පුණා කියලා අරග මම මාගේ කියා ගන්න බබාගේ භාෂාව තමයි ආධුනිකයන්ගේ උත්තරඥයන්ගේ කමඨාන් සුද්ධ කරන්න ඇහෙන්නේ. භාවනා කළා සීක தත්ත්වයටපත් වෙච්ච කෙනා නැත්නම් කමඨාන් සුද්ධ හොඳ දන්න කෙනා එයා හරියට කියනවා මම මේ කියන්නේ ආස්වාසය ගැනයි මට ආස්වාදයේ සීතල බව දැනෙනවා. සීතල භාවය දැනෙනවා. සීතල ස්වභාවය දැනෙනවා. ප්‍රස්වාසයේදී මට එක්ක සීතල නැති බව නැත්නම් උණුසුම් භාව, උණුසුම් ස්වභාව. ඒක පිළිබඳව මනාවමනාව නැහැ. උණුසුම් බව ඊට පස්සේ වම දකුණ තියෙනකොට මේ පොළවේ කෙටනකොට විලුඹට බර ගතිය දැනෙනවා ගති බර භාව දැනෙනවා බර ස්වභාව දැනෙනවා ඒක විලුඹ ඇඟිලි දක්වා පැතිරෙනවා මේ කකුලේ බර ගතිය දැනෙනවා සහැල්ලු ගතිය දැනෙනවා ආදි වශයෙන් මේ ඇඟට සම්බන්ධ කරගන්න නැතුව බබාගේ භාෂාවෙන් තෝ වෙන් කරලා දැනෙන දේ දැනෙන ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීම තමයි යෝ යථා භූත ඥානය කියලා කියන්නේ ඇති හැටි. අපිට කවදාකවත් බෑ මොකද මේ කය මගේ කියන ඒ චීන කන්නඩිය දාලා බැලුවොත් චීන කන්නඩිය නිල් පාට නම් යාගේ නිල් පාට තමයි පේන්නේ. රතු පාට නම් රතු පාට වෙන භාව ලකුණු වලට ස්වභාව ලක්ෂණ වලට ගති වලට අනුව කතා කරන්න ගත්තොත් එයා හොඳට ඕ භාවනා කරලා කමටහන් සුද්ධ කරලා මේ කරන කතාවෙන් ගා ගන්න නැතුව පරමාර්ථයට බර කළා කියන දා. ඉතින් මේක පිළිබඳව ගොඩාක් ඒ විස්තර උගන්වනවා ඒ ගුරුමේ ඒ ස්වාමින් වහන්සේලා. මොකද මේක සමහරුන්ට මේක දැනුණාට කියා ගන්න බැරි නිසා. කියන්නෙම කටබඩ තද වුණා ඉස තද වෙනවා ඔළුව කකියනවා කොන්ද රිදෙනවා බඩ රිදෙනවා කියලා අර ඇඟේ කැලේ වලට සම්බන්ධ කරලා කියනවා වෙනුවට මට තද ගතියක් දැනෙනවා වේදනා ස්වභාවයක් දැනෙනවා කියලා භාව ස්වභාව කියන්න නම් ඒකේ වැරද්ද ගුරුවරයාගේ අතේ කියලායි බුරුම ස්වාමීන් වහන්සේලා කියන්නේ කියලා දිලා නැහැ කියලා දෙල නැහැ හැමදාම ආර්ය බබාගේ භාෂාවෙන් තමයි කතා කරන්නේ එනිසා කමඨහන් සුද්ධ කිරීම හරහා ඒක භාෂා ස්වභාවය විස්තර දෙන්න බබා බාතා පැත්තක තියලා මේ දැනෙන දේවල් හුස්ම ගන්නකොට හෙලනකොට වම තිනනකොට දකුණ තිනනකොට වැසිකිලි කරනකොට කැසිලි කරනකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට දැනෙන දේ මම මාගෙන් වෙන් කරලා ස්වභාව ලක්ෂණ වශයෙන් භාව ලක්ෂණ වශයෙන් පච්චත්ත ලක්ෂණ වශයෙන් ගති වශයෙන් ආකාර වශයෙන් කියන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ යෝගාවචරය සතික් හැවහැලිය හැලුවා වගේ ලකෝ දිනුවක් ඇති වෙනවා. ඊට පස්සේ අර කිසි ප්‍රශ්නයක් නැහැ උණුසුමාවත් එකයි සීතලාවත් එකයි කම්පනාවත් එකයි චංචලාවත් එකයි අරක හොඳයි අරක නරකයි අරක මංගලයි මේක දුමංගලයි නැහැ. භාව ලකුණට ගිය ගමන් මානසික ආතතිය තියෙන කොහොමඩක්වත් ඉඳ තියන්නේ නැහැ. භාව ලකුණු නැතුව කියන හැම වෙලාවෙදීම එයා සීතල වෙනකොට හොඳයි උණුසුම් වෙනකොට නරකයි. කම්පන වෙනකොට හොඳයි චංචල වලට නරකයි කියන හැම වෙලාවකම එයාට ආතතියක් ඉතුරු වෙනවා. අසහනයක් ඉතුරු වෙන නිසා ඉස්සරහට යන්න යන්න යෝගාවචරයට මේ ධාතුන්ගේ නැලවිල්ල ධාතුන්ගේ භාෂාව මේ ධාතුන්ගේ තියෙන කම්පන චංචල දිහා බලනකොට මෙච්චර ලස්සනට මේ ධාතුන් කාටවත් මායින් නොකර සංසාරේ පුරාවට ක්‍රියාත්මක වෙන එක සතිය තියෙන මනුස්සයාට විතරමයි ඇති හැටියට වෙන්නේ. අනිත ඔක්කොමල බලන්නේ පාට කරපු කණ්ණාඩියක් කරා වගේ. අපි ඒක නාඩසේ පුතඥයයි කියලා කියනවා. නවකයයි කියලා කියනවා. මේ ධර්මයේ දන්නේ tikai කියනවා. ඒ යාට කියලා දෙන්න ඕන. මේක ගාගන්න එපා. මේ ඇති தত্ত্বය මේ විදිහට ප්‍රකාශ කරන්න යන්න. ඉන්නේ ලෑස්තියතු කියලා ප්‍රකාශ කරන්න පටන් අරගන්න ඒ ප්‍රකාශ කරනකොට ලකුණු හතරක් භාෂාවට එකතු වෙනවා. සච්චතෝ තේතතෝ අත්ථසංහිතෝ පියතෝ කියලා. විච්ඡ දෙයක් අර කවදාකවත් නොදැක්ක නාහු දෙයක් අරකලු මේකලු කතා කරන්න යන්නේ කතා කරන දිහාමෙන් පුදුමාකාර අකුසල් රාශියකටයි කේලම් රාශියකටයි හිස් වචන රාශියකටයි වැටෙනවා. විච්ඡ දෙයක්මයි කියන්නේ. විච්ඡදී කවදාව පුම්බන්නේ නැහැ. අතිශෝක්ති දාන්නේ මට ආස්වාස කරනකොට මේ විලායෙන් මම බලනකොට මට ආස්වාසේ සීතලක් දැනෙනවා. ඒක කිසිම අතිශෝක්තියක් නැහැ. ඒ වගේම ඒක කියලා අහන කෙනාට සතුටක් මිස කවදාකවත් අසතුටක් වෙන්නේ නැහැ. මේ මනස හරියට ආස්වාස කරනකොට ආස්වාව සතුටක් හැදෙනවා ඒක ප්‍රකාශ කරනවා. අර්ථ සංහිඳයි ඒක කියන එකට තේරෙනවා මේ මනසගේ හිත හරියට ඒකෝදි වෙලා අරමුණේ තිබිලා තියෙනවා. එහෙම නැතුව ලූ ප්‍රත්‍යයෙන් කතා කරන්න පටන් අරගත්තොත් එදිනදා වැඩ හෝ ආනපානිය හෝ සක්මන හෝ ඒ කියන්නේ දිගටම අපේ හැම වචනයකින්ම කෙලස් රාශියකට වැදෙනවා. ඒක නිසා ධාතු ගැන කතා කරනවා නම් ස්වභාව ගැන කතා කරනවා නම් භාව කතා කරනවා නම් අත්‍යන්ත ලක්ෂණ ගැන කතා කරනවා පච්චත්ත ලක්ෂණ ගැන කතා කරනවා යා කතා කරන වෙච්ච දෙයක් විතරයි වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා තව කෙනෙකුට අර්ථයක් වෙනස සැපක් වෙනස. වෙච්ච දේ දන්නේ නැත්නම් මං කියන මේක ඔක වෙන්නේ නැති මං දන්නේ නැහැ. ඒව නැහනේ මං දැක්කේ මෙච්චර. ඕ කවුරු පත්‍රේ මොනවා තිබ්බත් මම මෙච්චරයි දැක්කේ කියලා අතිශෝක්තියට යන්න දෙන්නේ නැහැ. ඒක පුම්බලා කියන්න හදන කපුරු තට්ටක් වමනයක් කළ කළු පාට දකපු එක නා අනිත් කාණ කියනවා අර මනුස්සයා කපුරු තට්ටක් වගේ එකක් වමනේ කරයි. ඊ මනුස්සයා කියලා කියනවා මේ ඔයා දන්න කපුරු තට්ටක් වමනේ කරලානේ. නෑ. එයා කියලා කියන්නේ කපුටෙක් වගේ කියලා. නෑ. ඊගා කරන කපුට දෙන්නේ කවුද? අන්තිම කපුට හත් දෙනෙක් වහනේ කරුවයි කියලා කියනවාට කළු පාට වචනේ. මේ ගෙවල් දොරවල් අපි කරන්නේ මේ පුදුමාකාර පුම්බනවා. අනුන්ගේ වැරදි දැකලා. කවදාකවත් දැකපු දෙයකට එහෙම පුම්බන්න බෑ. මේ හතරමහා ධාතුන් දිහා හරියට දැකපු එක නා ගොළු වෙනවා මිසක කතා කරගන්න බැරුව යනවා. කතා කරුවා කරගන්න වෙච්ච දෙයක් ඇත්ත හැටියට කියනවා අර්ථය පිණිස කියනවා හිතසෝ පිණිස කියනවා මිස එහෙම නැත්නම් නොකිය නිකන් එචායගේ කතා විලාසයත් එතකොටම හැදෙනවා ඒ වාගෙම තමයි යාට තේරෙනවා මේ විදියට හුස්ම ගන්න එකට හොඳට අවධානයෙන් බලනවනම් ඒක දැක ගන්න ඥානපරිණතමේ බලපෑමක් නැහැ. ඒක දැක ගන්න බෞද්ධ බෞද්ධකමේ බලපෑමක් නැහැ. ඒක දැක ගන්න වැඩිමහල්ද තරුණද බාලද බලපෑමක් නැහැ. පැවිදි උපවිදි බලපෑමක් නැහැ. ඒක නිසා ඇත්ත ඇති ඇති යථාභූත ඥානෙ පිළිබඳ කටයුතු කරන්න ඕනම කෙනෙක් එක වගේ සුදුසු. නමුත් බලන්න දවස් 7ක් නෙවෙයි 7ව 7ක් භාවනා කරලා බලන කමටහන් සුද්ධ කරනකොට අපට විච්ඡ දේ මෙහිමයි කියලා කියාගන්න ලේසි නෑ. ඒක හරියටම උසාවියකට ගිහිල්ලා අද්දුරු ප්‍රත්‍යක්ෂ සාක්ෂියක් දෙන්නවා. එහෙම නැත්නම් සාක්ෂිය වරද්දාගත්තොත් සාක්ෂිය කරු කූඩුවට දාන්න පුළුවන්. පොරු සාක්ෂිය දුන්නයි. නිසා අපිට තියෙන්නේ වැරද්ද කරන්නත් නෙවෙයි මේ චෝදන පක්ෂයෙන් අපිට තියෙන සාක්ෂියක් දෙන්න විතරයි. ආශාස කරනකොට බලාන ඉඳලා මම දැක්කෙ මෙච්චරයි. ප්‍රසවාස කරන බලානදල මම දැක්කේ මේ ඒකට වේදනාවක් වෙනවා බලනකොට මට වේදනාවට මෙන්න මේක වුණේ මේක හැප වේදනාවක් මෙන්න දුක් වේදනාවක් මෙන්න අදුක්කම සුඛ වේදනාවක් මෙන්න නිරාමිෂ වේදනාවක් කියලා ඕකට ආලවට්ටම් දාන්න එපා ඕක උපකරන්න යන්න එපා උපකරන්න යෑ මෙම්ම ඇත්තට මේක ප්‍රපංචකරණය කියලා කියනවා වාග් බහුල්‍ය කියලා මේ පුංචි දෙයක් ඔහේ කියෝ කියවා ඉන්නේ. දවසකට කතා කරන වචන ප්‍රමාණය බලන්න ගෙදරක දොරක ඉන්නකොට මොන්න තරම් වල්පල් හැලිද කතා කරන්නේ. ඉතින් එපා නිකන් අහක යනවා කියලා අනිවාර්යයෙන්ම කර්ම රැස් වෙනවා. සම්පප්පලාපේ සතුම් මැරීම දෙකම අපාගාමී කර්මපත. නිකන් ආවට ගියාට කතා කරන වචනකෝ සතෙක් මරණ එකයි දෙකෙන්ම අපාගත වෙනවා. නිසා උගාවක් දැනට අපායේ ඉන්නේ කායික දුස්චරිත කරපුවා නෙමෙයි. මනෝ දුස්චරිතන්නේ වචී දුස්චරිතේ. පිච්ච දෙවිත්තේ කියන්න බෑ. ඒ නිසා පෘථග්ජනයා හරියට පෙළෙනවා කියා ගන්න ඕනේ. ක්‍රමේ දන්නේ ක්‍රමේ දැනගන්න තියෙන්නේ ඇති දේ ඇති හැටියට බලලා ඇති හැටියට කියන්න. ඊට පස්සේ ඇති දේ හැටියට දැකලා කියන්න පුරුදු වුණා. කාය පිළිබඳව ධාතු හතර පිළිබඳව ඒ ඒ පරිඥා ඥානය ගැන ආත්මත පිරිසින් දැනගත්ත ඥානය තිබුණත් එයා තව දුරට කයමයි බලන්නේ. එයා මේ වෙන දේවල් බලන්න යන්නේ නැහැ, දිවි ලෝකෙට යන්නේ නැහැ, අපායට යන්න හදන්නේ නැහැ. ප්‍රകൃතියමයි ජීවත් වෙන්නේ. සීක පුද්ගලයාත් එතනමයි ඉන්නේ. ඒ පරිඥාවේ ඉන්න ගමන් එයා දැනගන්නවා මේකම තමයි මට පොඩු වෙන්න උදව් වෙච්ච ඉනිමග. මේකම ඉන්න එක හොඳයි. උගදෙනෙක් හිතන්නේ මේ මාර්ගඵලයක් ලැබුව ගමන් ඒකාන්තෙම අතීතය බලනවා ඇති ඒකාන්තෙම අනුගේ හිත් බලනවා ඇති ඒකාන්තෙම දිබ්බ චක්කෝක බලනවා ඇති දිබ්බ සෝතසන්දී ওই පිස්සු තියෙන පුතඥයන් විතරයි. භාවනා කරපේකන හැකිතාක් මෙතෙන්ට එන්න උදව් කරපු වර්තමානෙම හිත පාත්තනවා. එයා දන්නවා ඒකට අඩුම පෙට්‍රල් ගාණක් වියදම් වෙන්නේ අඩුම ඉන්ධන දවල ඉන්න තියෙන එක වර්තමාන මොහොත. උගදෙනෙක් හිතන්නේ අනේ සෝවාන් වුණොත් මටත් උඩින් යන්න පුළුවන්. මටත් අල්ලපු ගෙදේක නෑ පර්ස් එකේ සල්ලි කීයක් තියෙන කියලා බලන්න පුළුවන්. ඒගොල්ලෝ කතා කරනකොට මටත් අහගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙහෙම යකාට කවදාකවත් සෝවන් වෙන්න පුළුවන් වේද කියලා හිතන්නේ කෙලෙස් කන්දක් නෙවෙයි තියාගෙන ඉන්නේ. ඒක නිසා බුදුරජාණන් සඳහන් කළ තියෙනවා සීක පුද්ගලයාත් හොඳටම කය ගැන දන්නවා. නමුත් එයා සුද්ධ කරපු ගෙපලකට වෙලා ඉන්න කෙනෙක් වගේ මේ සුද්ධ භූමියමයි ගත කරන්නේ. අනුගේ පුණුවන් දල් හොයන්නේ නැහැ. ඉතින් හුඟ දිනේ කරනපන් රූපාවක් උඩන් කරන මේ මනුස්සයා ගාවට බැරිද ඔයාට මගේ අන්‍ය ආත්ම ගැන පොඩ්ඩක් කියන්න? ඔයාට බැරිද මේ ඉස්සරහට මම මොකද වෙන්නේ කියන්නේ? බලන්න බැරිද මගේ පවුල වෙන වෙන එකෙක් ඉන්නවද කියලා පොඩ්ඩක් බලලා කියන්න බැරිද? අනේ අර මනුස්සයා රීසනෝ මේ අක්කෝ ගෙදර තියෙන කුණු කන්දල් කියලා අර සුද්ධ භූමියක් කියලා ගන්නවා. ඒක බුදුහාමුදුරෝ දෙන්නේ බොහෝම නම්බුකාර විදිහට මහන්නේ සීක පුද්ගලයාත් අපත්ත මානසෝ තව අවශ්‍ය කරන රහත් මාර්ගයටපත් වෙලා නැහැ. ඒ වගේම අනුත්තර යෝගක්කේම පත්‍යමානෝය රහත් බව ප්‍රාර්ථනා කරන නිසා ඕ කාගවත් කුණු කන්දල් බාර ගන්න කැමති නැහැ. ඒ බාර ගන්න බැරි නිසා හිත නිතරම කයෙහිම කායන පස්සනාමි යොදවගෙන ඉන්නවා. නැත්නම් වේදනාන පස්සනයි ඉදිරිපත් වෙන වේදනාව දිහා බලාගෙන ඉන්නවා. දුකක් වෙනකොට අනේ නොදකින් මට සැපක් ඒවා කියලා ඉල්ලීමක් නැහැ. සැපක් ආවයි කියලා ආඩම්බරෙ මොකුත් නැහැ. මේක දිහා බලහිනකොට අර තියෙනවා මේ පැමිණි දුක් පැනිරහයි කියන බොහෝම සරල භාෂෙන් වර්තමාන මොහොත ගත කරනවා. ඒකට හිච්චිත්ත තත්ත්ව මාරු වෙනවා. ඉස්සරහට යන්න හිතේනවා, පස්සට යන්න හිතේනවා, සතුට වෙන හිතේනවා, ආඩම්බර වෙන හිතේනවා. එයා දැනගන්නවා මේකත් මේ හතරම ආභූතිය වගේ ආශාර ප්‍රසාද වගේ යනවා එනවා. ඔය එකටවත් ආඩම්බර වෙලා බෑ. එකටවත් ඇලිය බෑ. තැවිලා බෑ. ඒ වගේම මනසේ නීවර ධර්ම උච්චංග ධර්ම පංචස්කන්ධය පිළිබඳ කතා ආයතන පිළිබඳ කතා සතර සත්‍ය පිළිබඳ කතා ගොඩාක් මතුවෙනවා. මේ මතුවෙන හැම එකක්ම එයා දන්නවා. එයා ඉන්නේ ඉස්සලා නටාගෙන ඉන්නේ මෙන්න මේ නැටුමටයි කියලා දන්නවා. 18 පාළි ඊගාට ඉන්නේ අහවල් එක කියලා එයා දන්න නිසා එයා අපුඩි ගන්න යන්නේ නැහැ. දැක්කට යකාට බය වෙන්නේ නැහැ. එයා දන්නවා මේ ජවනිකා විචාම ඊගාව ජවනිකා වෙනවා. ඒ නිසා එයා බලනවා එන එක දිහා බලනවා මිසක් ආ ආඩම්බරයට ගන්නෙත් නැතුව ඒකන කපස්චාතාපේ නැතුව බලනකොට එක ජවනිකාවකටත් එක දහඩ පල්ලියකට පාලියකටත් එක බහුරූපවලමකටත් මෙයා යටපත් කරගන්න බෑ මොකද මෙයා දන්නවා ඕකේ වුණාට පස්සේ ඊගාව ජවනිකා වෙන්නේ ඕකේ වුණාට පස්සේ ඊගාව ජවනිකා වෙන්නේ කියලා එකින් එක එකින් එක යන හැටි පිළිබඳ එයා පද්ධතිය අඳුරනවා සමීකරණේ දන්න නිසා බලාගෙන නිසා යහට කාටවත් වග වෙන්න දෙන්න උත්තර දෙන්න ඕන කමක්වත් කවුරුත් අහන ප්‍රශ්නට උත්තර දෙලා සතුටක්වත් නැහැ. ඊට පස්සේ රහත් වුණාට පස්සේ කවුද හිතන්නේ අවශ්‍යතාවයක් ආයත් කායන ප්‍රශ්න කරන්න ඕනයි කියන්නේ. කයේ කයano බලන්න ඕන කම රහත් වුණාට පස්සේ වෙන්න බෑනේ. වේදනාව වේදනාවන ප්‍රශ්න වෙන්න විදියක් නැහනේ. ඒ වේදනාව දැන් ආත්පසින් අයින් කරලා නේ තියෙන්නේ. චිත්ති චිත්තානුපසන කරන්න ඕනේ නැහැ හිත පිරිසුදු කරගෙන තියෙන්නේ. ඒ වගේම බොජ්ජංග ධර්මාදී ධම්මතා දන්නවනේ. මම එක ලොකු සංසිං ඇහුවා ස්වාමීන් වහන්සේ මේ වගේ තම තමන්ගේ කටයුතු කරගත්තා හෝ සෑහෙන දුරට කරගත්ත ඇත්තොත් ඇයි භාවනා කරන්න කියලා. ඒතර ලොකු සංසිං කිව්වේ නම මේ ජීවිතේ දිනන පරදින එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මරණයට පස්සේ අපි ඉතු කරලා යන ආදර්ශය බලන්න ඕනේ කියලා. භාවනා කරපු එක්කනා කියලා යා සෙල්ලක්කාර ජීවිතයක් සායලෝ ජීවිතයක් ගත කෙරුවොත් ගමේට ඒ කතාව කියන්නේ නෝ ගෝලයා හිටගෙන කරනකොට ගුරුනාථ හිටගෙන කරනකොට ගෝලිය කොහොමද කරන්නේ? ඒ නිසා ගුරුන්නාංශ වෙනදාටත් වඩා හරියට නීතිය කීඳගෙන කටයුතු කරන්න එයාගේ බෑ සැප පිණිස නෙවෙයි. ඉතුරු කරන ආදර්ශයේ පිණිස. අපි මේ නිවන් ලැබලා අනුන්ට කියා බලන්න හදනවා නම් මේ මනසට මේ බණ තේරෙන්නේ නැහැ. එයා දැනගන්නවා අපිට මේ මාර්ගයේ ආවේ විශාල ආචාර්ය પરම්පරාවකින්. ඒ ආවට පස්සේ එයා ඒක ඒ නිලමක්කාරකම නැත්නම් ඒ නිලය එහෙම නැත්නම් ඒ தত্ত্বය තාම ගෞරවයෙන් තමයි රකින්නේ. ඒකට පුංචි ජාතක කතාවක් තියෙනවා මට නම මතක නෑ. තාත්තා මැරුණාට පස්සේ රජු රෝපණයක් කරනවා සිටුතුමා මැරුණාට පස්සේ පුතාට සිටුතනතුර දෙන්න ඉන්නේ කියලා. අනිවාර්යයෙන් ගියාම ඒ පුතා තරුණයි. එයා වෙලෙන් පැනගෙන, බෝක්කුවෙන් පැනගෙන, වක්කඩෙන් පැනගෙන සෙද්ද කණකුත් උස්සගෙන දූවගෙන යනවා මාලිගාවට. රජුරණ වෙනවා මීයා කාට නාකි මනසේ වගේ නෙවෙයි කිසි චාරයක් නැහැ. ඒ උඩින් පල්ලෙන් පැනගෙන මාලිගාවට එනවා කිසිම කරන්න දෙයක් නැහැ. මෙයාගේ තාත්තගේ බුදුලේ මෙයාටයි අයිති. ඒ නිසා යාට දෙනවා කායසභාවට ගෙන්නලා මේ සිටුතනසර දීලා යනකොට බලනවා සිව්මන් කවුලෙන් බොහොම ගෞරව විදියට මිනිහා යනවා. අර වගේ පණින්නේ බොහොම තන රජුරණ මේක සිටුතනසර දීපු ගමන් මේක හන්දනේ කියලා ආපහු ගෙනියනවා. ඊළඟින් උඹ දැන් එනකොට බලපන් වක්කඩෙන් පැනගෙන ලන්දේ කන්දෙන් පැනගෙන ආව. දැන් අපිට මේ නිලියක් දුන්නාට පස්සේ මොකද මොකද උනේ කියලා. මම එනකොට නිකම්ම නිකන් පුරවැසියෙක් මං යනකොට සිටුවරේ. සිටුවරේ කැදිරෙන්න ඕනේ මේව තමයි. එන්නේ එදාට තමයි තේරෙන්නේ රහත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේක කාටවත් ආදර්ශයක් කරන විදිහට අභ්‍යන්තර සාසනේ වැඩෙන විදිහට කටයුතු කරන්න ඕනේ ආකාරය. ඉතින් ඒක නිසා රහත් වුණා. ඒකේන හිත පවත්න්නේ කායानुපස්සනාවේමයි, වේදනානුපස්සනාවේමයි, චිත්තානුපස්සනාවේමයි, ධම්මානුපස්සනාවේ මම සහාතික කරලා කියන්නම් මෙහෙම පණවිඩයක් තියෙන තේරවාදයේ පමණමයි වෙන කිසිම සාසනයක නැහැ හම්බ වෙච්ච ගමන් උඩ දාන සාසන තියෙනවා මොන හරි தත්වයකටපත් වෙච්ච ගමන් පාටි දාන සාසන තියෙනවා බාහිර ලෝකේ දිහා බලන්න ඕන යමක් තත්ත්වයකටපත් වෙච්ච ගමන් අනුන්ට පේන විදිහට ඊර්ෂ්‍යාමානකම් කරගෙන අපි සංభాෂණ පවත්වනවා. බුදුචානන්සේ සඳහන් කළ තියෙනවා උන්වහන්සේගේ ධර්මයේ තේරුම් ගත්තා නම් වී කරලක බර වැඩි වෙන්න වැඩි වෙන්න ඔළුව පාත් කරගන්න. උණ ගහ උඩට යන්න යන්න ඔළුව පල්ලෙහාට යනවා. ඒ වගේ තමයි අවබෝධ කරන්න කරන්න නිහතමානී වෙලා පොළොවට පාත් වෙලා නොදන්න කෙනෙක් වගේ ಗುಣ ධර්ම නැති කෙනෙක් වගේ සියලු ಗುಣ සංගවාගෙන වාසය කරන මේ ගතිය නිසා මහරයට බැලූ බැල්මට හොයන්න බෑ කෝකද නිවන් දැකලා ඉන්නේ කෝකද නැත්තේ කියලා. පිටකම් කාර්යකට හෝ වෙනාගම කෙනෙක් කියලා බැලුවාම ඔක්කොම ලේක විදිය එක එකට කෝකට කෝක නිවන් දැකලා තියෙනවා හොයන්න බෑ. මොන විදියෙන්වත් අඟ උසන්න යන්නේ. මම හිතන මේක හරිය අමාරුයි ගී ජීවිතය කියලා. ජීවිතේ අඟ එන්නත් ඉස්සෙල්ලා කාඩ්බෝඩ් හරි කමන්නේ අඟ දාගෙන උස්සන ජීවිතයක් පුතක් යන ලෝකේ තියෙනවා. එන්නත් ගිහි ලෝකේ තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට කරනකොට Tamanට තේරෙනවා නම් රහත් උනත් මට කරන්න තියෙන්නේ මේකමයි ඒ නිසා මම දැම්මම නිතිපතා කාලසටහන කරන කටයුතු කරනවා මේ කාලසටහන කටයුතු කිරීම බුදු වතක් බුදුහාමර කරන ගෞරවයක් ධර්ම ගෞරවයක් ධර්මයට කරන ගෞරවයක් අපි මෙතෙක් කල මේක ගෙනාවු අපේ වැඩිමහල් પરම්පරාවට කරන ගෞරවයක් ඒ වගේම සීලය පිළිබඳව කොඳු වැට පෙළ කියන්නේ ඒකට තමයි ඒ නිසා යම් කිසි කෙනෙක් නිවන් දැකලා ඉවර වෙලා සහැල්ලු ජීවිතයක් ගත කරන්න නැත්නම් අනුන්ට කියා පාන්න වගේ එනවනම් ඒ මනුස්සයා මානසික අසහනයක් තියෙන මනුස්සයෙක්. මේ මේ තේරවාදයේ සුවඳක් වැඩිච්ච තේරවාදයේ පාඩමක් ගන්න කැමති කෙනෙක් නෙවෙයි. ඒෂා භාවනා කරගෙන කරගෙන යනකොට තමයි තේරුම් ගන්න ඕනේ මේ සතිය. එහෙනම් මේ කය අනුවගේ සතිය, වේදනා අනුවගේ සතිය, හිතවිලි අනුවගේ සතිය, අනිකුත් ධර්ම අනුගිය සතිය කවදාක බිම තියන්න වෙන එකක් නෙවෙයි. එnde ende ende එකේ කුසලතා දක්ෂතා අතුයිටි විහිදි වැඩෙනවා. විවිධාංගීකරණය වෙනවා මිස මේ සතිය කියන කකුල ඉස්සරහට තිබ්බට පස්සේ ආපස්සට යamak නෑ. සතිය ඉන්නේ ඒ වගේ ඉස්සරහට කරගෙන ධර්මයක්. ඉතින් අපි ඒක අඳුනලා දෙනකන් අපේ ජීවිතේට හරියට මාන්නක්කාරයි. හරියට තණ්හා කරනවා. හරියට මමයා පෙන්ලා දෙන්න හදනවා. පස්සේ අන්තිමට මේ ඒක தත්ත්වයටපත් වුණාට පස්සේ කතා කරන හැම වචනයකම තේරෙනවා තමන්ටත් තේරෙනවා තමන්ගේ තුලත් තේරෙනවා මෙන්න මේ වචනේ කිව්වම මෙන්න මේ විදිහේ කෙලෙසි මේ වචනේ කියන්නේ හේතුව තණ්හාව මේ වචනේ කියන්නේ හේතුව මාන්නයි මේ වචනේ කියන්නේ හේතුව සක්කාය දිට්ඨිය නැත්නම් මමයා ආදි වශයෙන් ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නේ ලියලා කියවනකොට භාවනා කරන කෙනෙක් නම් එයාටම තේරෙන මේ ප්‍රශ්නේ මතුවෙන්නේ හේතු වෙලා තියෙන්නේ මෙන්න මේ මෙන්න මේ මෝඩකම. මෙන්න මේ මේ කියන කෙලෙසේ කියලා තේරෙන්න පටන් ගන්න එක බොහොම නම්බුකාර දෙයක්. එතකොට කාගවත් කහන දෙයක් නෑ Tamandම තේරෙනවා මේ වැරදි මූලයෙන් හටගත්ත දෙයක් කියලා. ඒ නිසා සීක පුද්ගලයා පිටතෙන් වලට යන්නේ ඉගෙන ගන්න. තමයි ඉගෙනගත්ත පාඩම ඒකට කියන්නේ වනපොත් කරනවා කියන. නැවත නැවත කටපාඩම් කරනවා. නැත්නම් බුදුහාමරගේ වචනෙන් කියනවනම් භාවේති බහුලී කරෝති. ඒකම ලක්ෂ වාරයක් කරනවා. ලක්ෂ කෝටි වාරයක් කරන්න කරන්න කරන්න යාට මේ රත්තරන උරගාලා බලන්න බලන්න ඒක නියම රත්තරන් බව තේරෙන මිසක කවදාකවත් ඒක උරගාන මිනිසා පාවා දෙන්නේ නැහැ. ඒ වගේ සත්‍ය වඩාගත්ත කෙනාට මං ඊගාවට මොකද්ද කරන්න ඕන කියන ප්‍රශ්නයක් නැහැ. එයා දන්න අමාරුම දේ තමයි සතිය නැති කෙනාට සතිය අඳුල්ලා දෙන්නේ. ඊට පස්සේ හැම ඉරියව්වෙම දවසේ හැම වෙලාවෙම සත්‍යමත් කට්‍යත් එක්ක ඉඳගෙන සතිය වඩනවා කිව්වට පස්සේ ආයේ වෙනම බුදු කෙනෙක් ඕනේ නැහැ. ආයේ වෙනම ත්‍රිපිටකයක් ඉගෙන ගන්න ඕන කමක් නැහැ. වෙනමම කමඨාන් සුද්ධ කර ගුරු ඇසුරක් ඕනේ මේ කරපු එකම දිගට කරන්න. ඒක නිසා මේ මුල් පාඩම මුල් පාඩම කියලා කියන්නේ අසතියෙන් හිරප ගත කරපු කෙනෙකුට මෙන්න මේකයි සතිය කියලා අපිට කලුලෑල කැඳලා පෙන්වන්න බෑනේ. ගිනහැර පාන්නත් බෑනේ කහ පාටයි නිල් පාටයි කියලා. ඉතින් අපි වැටි වැටි උගන්නගෙන උගන්නගෙන යනකොට කවදා හෝ කොයි වෙලාවක හෝ යම් කිසි කෙනෙක් අසතියෙන් සතිය වෙන් කරගන්න දන්නවනම් නිවන් දැක්කා වාවි. ඉන්නේ හරිය තියෙන තේරම අතිරේක විස්තර. එච්චරමයි කරගන්න ඕන. ඊට පස්සේ සතිය තිබ්බ තැනක කෙලෙස් වලට ඉන්න බෑ. එයා අනිත් එක සුද්ධ කරනවා. සරුවචාන්සේ සඳහන් කරන මේ ධර්මයේ තියෙන නෛර්යානික ඒකටත් ඇදී කියන ඕපනයික ගුණය කොහොමද? ඒකට කොයි වෙලාවක හරි අපේ හිතේ මෙන්න මේ චිත්තක්ෂණේ මයි ළඟ කෙලස් නැහැ මේක තමයි සතිය කියලා කියන්නේ මේක තමයි නික්ලේශී මනස කියලා කියන එක හඳුනා දුන්නට පස්සේ ඒ චිත්තක්ෂණේ අනෙක් කෙලස් සේරම කරනවා සේරම මරනවා උපමාවක් විදිහට සර්වඥන්සේ කියනවා මහමුදේ කොත්තනක මලකුණක් පහළ වුණත් මලකුණ කවදාකවත් මහමුදේ ඉඳින රැල්ල ගොඩ බිමට අනකන් තල්ලු කරනවා. ඒක මුහුදේ තියෙන බව කවුරුත් දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දන්නවා. ඒක වේපචිත්‍ය අසුරේන්ද්‍රයා කියන ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ වගේ තමයි අපි මේ භාවනා කරන හිස මුහුදු රැල්ලක් වගේ. ඒක කෙලෙසකට ඉන්න දෙන්නේ නැහැ. ආපු ගමන් කන කනේ කින්සුල්ලේ කන වගේ රිදෙන්න ගන්නවා. කැවෙන්න පටන් ගන්නවා මේක මට ගැලපෙන්නේ නැහැ. මේකත් එක්ක කරන්න බෑ. මේක අයින් කරන්න ඕනේ කියලා. තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනවා. හැබැයි එක සැරේ යන්නේ නැහැ. ඉස්සෙල්ලම කන් ඇඳෙන් අයින් කරනවා ඊට පස්සේ සවලෙන් අයින් කරනවා අන්තිමට තමයි බුල්ඩෝසරෙන් දාලා අයින් කරුවා වගේ අයින් කරන පටන් ගන්න ඉතින් මේක සතුට වෙන්න ඕන ඉතින් මං කෙලස් නිකලස් දන්නේ නැතුව අසුචි රත්තරන් දෙක දන්නේ නැතුව අනාගෙන හිටියේ දැන් මේ රත්තරන් මේ අසුචි දන්නවා ඕක හොඳට විතර පටල වෙන්න ආරින්න පටල වෙන උනාට පස්සේ සතිය කොච්චර බලවත්ද සතිය කොච්චර තෙදවත්ද කියනවනම් සංසාරේ පුරාවට බැඳිච්ච මෝහ පටල. මෝහ පටල කියලා කියන්නේ මේ කරාබෝක හරි රත්තරන් භාණ්ඩේ හරි බැඳිච්ච කච්චල් වගේ දෙයක්. ඒක ඇතුලේ දඹරක් කරන තියෙන්නේ පිටින් තෙල් කුණ බැඳුනට පස්සේ ඒක කොළ පාට වෙනවා. මලකට පාට ගන්නවා. එහෙම නැත්නම් මේ ගෙන්ද මේ කොළ පාට කුණු බැදෙනවා. එතකොට ඒක රත්තරන්ම තමයි. එයාමට රත්තරන් උනට දාගෙන ඉන්න එක බලහින්න කෙනාට වෙන්නේ ඒක නිකන් තඹක්ක වගේ. ඉතින් ඒක සුද්ධ කරනවානේ. අන්න වගේ තමයි මේ සත්‍යය එළියට ආවට පස්සේ අපි මේ හිතේ බැඳලා තියෙන මේ මෝහපටල කඩුවක් අරගෙන කෙල් ගහක් කපනවා වගේ චක්කාල කපලා දානවා. කොච්චරද කියනවනම් එක චිත්තක්ෂණයක් සතියෙන් හිටියොත් ඒ චිත්තක්ෂණය මොනම කෙලෙසක් කරන්නේ නැහැ. සංසාරේ කොච්චර කෙලස් කරගෙන ආපු කෙනෙක් වුණත් කොච්චර ඇබ්බැහි කොච්චර නරක පුරුදු කොච්චර අනුන්ට ඊර්ෂ්‍යා ප්‍රෝධමාන කරපු කෙනෙකුට උනත් එක චිත්තක්ෂණයක් සතිමත් වෙච්ච ගමන් ඒ චිත්තක්ෂණේ කෙල් ගහ කපලා ඇරියා වගේ කෙලස් තීරම කපලා යනවා විලිලජ්ජනක ගමන නිසා ඊගා චිත්තක්ෂණේ කෙලස් එනවා ඒ කෙලස් වල තියෙන විලිලජ්ජන ඊට පස්සේ ඊගා චිත්තක්ෂණේ සතිමත් වෙන එකයි තියෙන්නේ අන්නේම කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ කෙනා කෙලස් තිබුණට ඒක පිළිබඳව බයක් භීතිකාවක් එහෙම නැත්නම් ලැජ්ජිත තත්ත්වයක් නේ. අදන්න මේ කෙලෙස් වල ස්වභාවය ඕන පිරිසුදුයක් කෙලෙසෙනවා. මම මේකට අයිතිවාසිකම් කියන්නේ කෙලස් කෙලස් වශයෙන් හඳුනනවා නිකලස් නිකලස් වශයෙන් හඳුනනවා නිකුලස් නෙවෙයි නිකලස් ඈ දෙන්න හඳුනාගත්තට පස්සේ ඒ දෙන්න හිටියයි කියලා ප්‍රශ්නයක් නැහැ මේ හඳුනාගත්ත කෙලස් සියල්ල දුරු කළ යුතුයි කියලා ප්‍රශ්නයක් නැහැ මේ කෙලස් කෙලස් වශයෙන් අඳුරගන්න එකයි තියෙන්නේ ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා අපි ඉන්න ගෙවල් මැන්ඩියක නිතරම හොරකම් කරන මනුස්සෙක් ඉන්නවා ගෙදර කවුරුත් නැති වෙලා. ඉතින් හොයන්න බෑ. පොලිසියට කිව්වට අහු වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? අපි යම් කිසි වෙලාවකට රහස්සුත්තු පොලිසියෙන් කෙනෙක් ඇවිල්ලා ඒ මැන්ගේ කැරකෙන්න ආවා. ඒක බලනවා මේ ඔක්කොම ලියන අයිතිකාර වගේ තමයි නම එකෙක් එක හොරෙක් ඉන්නවා. ඉතින් යම් කිසි වෙලාවක මේ හොරා මේ රහස්සුත්තු පොලිස් කාර්යය දැක්ක වෙන්න පුළුවන් නොදැක්ක වෙන්න පුළුවන්. හොරා දැනගත්තොත් දැන් රහස් පොලිසිය කවුරු ඉන්නවා කියලා ආයේයිද? අල්ලන්න ඕනේ එයා දන්නවා මේ හැසිරුණු කොයි වෙලාවෙද විශ්වාස නැහැ. මුළු ගමල් මැන්ඩීම ඉන්නේ තරහයි. මම මෙතෙක්කල් වසංගගෙන ගියා දැන් එහත් දාලා තියෙන්නේ. ඒ නිසා මේගොල්ලෝ දන්නවා ඇති දැන් කොළඹ දැන් ක්‍රිකට් පිටියකට ගියාම යන්නේන ඔක්කොම වීඩියෝ කරනවා. වීඩියෝ කැමරා එකක් දාපු ගමන් අපරාධ අඩු වෙනවා. පොලිසිය ඕනේ නැහැ. ඔය හැම සුපර් මාකට් එකකම පුළුවන් තරම් සේවක සේවිකාව අඩු කරනවා. අඩු කරලා ඕනි කෙනෙක් බඩු අරගෙන එන්න බිල කියවන එකයි තියෙන්නේ. ඒකට මිනිස්සු කරන්නේ චොක්ලට් තියෙන රාක්කේ ළඟට ගිහිල්ලා පුළුවන් තරම් කනවා. කාලි වල අර කෑලි ටික විශ් කරලා එනවා. එන් චොක්ලට් රාක්කේට වීඩියෝ එකක් ගහලා තියෙනවා. මෙතන කවුද කන්නේ? කිලිමුසාවි. දැන් පිටරට ගියාම මැෂින් එකට බඩු තියලා බිල ලියා ගන්න එක තමයි කරන්න ඕනේ. කවුරක්වත් නැහැ. ඉන්න මනුස්සයා කරන්නේ වානව බඩු ගණන් ගණන් බඩු දින්දන වීඩියෝ එකක් තියලා ඒක දිහා බලන ඉන්න විතරයි. ඊ මම ගිය වෙලාවක මට හමුන රත්නපුරේ මනුස්සයෙක් යා ඒ හෝටලයක එන අමුතු පිළිගන්න ඉන්න දැන. ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා බඩු බෑග් එක තියලා අර නමගම විස්තර හොයන ටිකට බෑග් එක නැල්ල. මේක වෙලා තියෙන්නේ කැනඩාවේ මොන්ට්‍රියල් වල. අම්මු සුද්ධෝ ඉන්න තැන අපි කියන්නේ සුද්ධෝ හොරකම් කරන්නේ නැහැ කියලානේ. පාහරය. සුද්ධ ගැන පාහර જાතියක්. ඉතින් මේ මනුස්සයට හරි ලැජ්ජයිලු මේ අලුත්ෙන් අමුත් එක්ක ඇවිල්ලා කාමරයට යන ටිකට බෑග් එක ඔසලා. අටස් කාලා බලනකොට වීඩියෝ කැමරා එක ඔන් එකේ තිබිලා තියෙන්නේ වැඩ කරනවා වීඩියෝ කැමරාව බලනකොට මේ මනුස්සයා අරගෙන ආපු වාහනේ ඩ්‍රයිවර්මයි උසලන්නේ. කතා දෙයක් නෑ කරමුලින්ම අහුවෙනවා. එතන පොලිසිය නෑ උසාවිය නෑ විනිශ්චය කරන්න ඕන වීඩියෝ කැමරාවක දැක්ක විතරයි. දැක්ක පමණින් ඊට පස්සේ ඒ හොරාට කවදාකවත් නෑ බෑ කියන්න බෑ. නිසා කෙලෙස් අයින් කරන්න ඕනේ උඹ කෙලෙස් කියලා දන්නවනම් මට එකපාරක් ඔයගෙ මතක් වුණා අපි ඉස්කෝලේ යන කාලේ 71 කිය මම හිතන්නේ. ආ විජේ වීරේනෝයි කියලා තිබුණා බෝගම්බර පිටරේට. ඉතින් දවසලේ හරි ප්‍රසිද්ධ යන වෙලාවක් ඔය ජීවිපේකේ. ඉතින් තෑයින පිරිසක් ඒ වගේ ජනප්‍රිය කතාවක් ගත්තාම පැය පහ කතා කරනවා. සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවා CID එකේ කට්ටිය නිකම් කතාව අහන්න වගේ. යනකොට හැම එකාගෙන් පිටේ CID කියලා බෝඩ් එකක් එල්ලලා තිබුණලු. ඒකේ කාර්යයම දැනගෙන මේ ඇවිල්ලා තියෙන CID එක මනසල හැම CID කාර්යකම පිටිපස්සේ බලනකොට බෝඩ් එකක් එල්ලලා. ඉතින් ඊට පස්සේ වැඩක් නැහැ ඉතින් කතා කරන්නේ. හැම එකම අහුවෙලා ඉවරයි. උට ගහන්න ඕනෙත් නැහැ. යකෝ මොකටද CID කාර්යය ආවේ කියලා කතා කරන්නේ. කට්ටිය හයිය, කට්ටිය බලවන්ත වෙන, කට්ටිය නීතියේ තියෙන පිටේ CID එකක් එල්ලලා තිබුණා. එච්චර අපිට තියෙන ලේබල් කරන්න රාගේ එනකොට රාගේ පිටිපස්සේ ලේබල් එකක් ගහන්න රාගේ කියනවා. ද්වේෂේ ලේබල් එක පිටිපස්සේ ද්වේෂය කියලා බල බින්දිනවා. මේ රාගේ මකන්න ගියොත් අපි මේ යුද්ධ ප්‍රකාශ කරන්නේ මහ බඩවත් මාර දෙනවා කියන එක. අපිට තියෙන රාගේ රාගේ වශයෙන් දන්නවනම් එයාට දුවන්න බෑ. ඒ නිසා නීවරණ ධර්ම අද ධර්ම මේකට මම මතක් කරේ ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියන එකට අතර ධර්ම කාරණා වශයෙන් ආධුනිකයෙක් වේවා සීක පුද්ගලෙක් වේවා රහතන් වහන්සේ නමක් වේවා බලන්නේ මේ ධර්ම කාරණා ටික ධර්මානුපස්සනාවේදී ඉස්ලාම් පෙන්වන්නේ නිවර්ණ. චිත්තානුපස්සනාවේදී තරාගං හිත විතරාග හිත සදෝ සංහිත විිත දෝෂ හිත සමෝහ විිතමෝහ පෙන්වනවා. ඊට පස්සේ නැවතත් ඒ මාත්‍රකාවම ධර්මානුපස්සන යනදී කාමච්ඡන්ද හිත, ව්‍යාපාද හිත, තීන මිද්ද හිත උද්දච්ච කුච්ච හිත විචිකිච්ඡ හිත මේක හට ගන්නවා මේක වැඩි වෙනවා මේක අඩු වෙනවා නැති හිතේ කාමරාගේ පහළ වෙනවා දැන් කාමරාගේ පැහිල නැති වෙලා යනවා කාමරා ද්වේෂේ නැති හිතේ ද්වේෂේ නැහැටි පේනවා ද්වේෂය නැහැටි පේනවා නිජමත නැති හිතේ නිජමත නැහැටි පේනවා නිජමත නැහැටි පේනවා මෙහෙම ටිකක් බලනකොට ආයේ නොයනා ගමනක් යනවා ගිහිල්ලා එන්නම් කියලා නෙවෙයි යන්නම් කියලාම යන වෙලාවක් එනවා වෙන මොනවාක්වත් නැහැ දැකපු නිසා ඒක නිසා මේ උත්සාහ කරන්නේ අපේ හිත බේරලා අපේ හිත කෙලෙසකට හැදෙන්නේ නැතුව තියාගෙන ඉන්න ඕන නම් කය දිහා බලන්න කෙලෙස් නැහැ. ආනපන දිහා බලන්න කෙලෙස් නැහැ. නමුත් මේ කෙලෙස් තියෙද්දිම රාගය එනවා. දැන් අපිට නොතෙමෙන තනක් විදිහට ආනපනෙත් තියෙනවා. කය දිහා බලලා මම දැන් මෙතන කියන්න. ඒකට තෙමෙන තැනක් විදිහට රාගෙත් තියෙනවා. අපිට ඕනනම් තෙමෙන්න පුළුවන්. ඕන නොතෙමෙන තැනට කියලා නිකන් ඉන්න පුළුවන්. මොකද නොතෙමෙන තැන හදාගෙන තියෙන දැන්. අපි දන්නවා ආනාපානය. අපි දන්නවා මම දැන් මෙතන. රාගෙට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා බලනවා. මට රාග රත් වෙලා විසිලා එනවා. එතකොට ආයෙත් ආනාපාන දාපුවම රාගේ තියෙන අර තද බල ගතිය ආවිද. ද්වේෂය ආවට පස්සේ හොඳටම ද්වේෂයේ තියෙන බව දන්න කෙනාට ඒකෙන් අනර්ථයක් සිදු වෙන මට්ටමට විචක්‍රමන මට්ටමට එනවනම් ආනාපාන දාපු ගමන් බැලුම කුලං ඇරියා වගේ අර ද්වේෂයට ඉන්න බෑ මොකද ආනාපානේ හරි බලවත් සතිය හරි බලවත් නිජමත වේලාවක විචිකිච්ඡාවක් හැකියක් ආව වේලාවක ඒක හොඳට උරතල් කරලා බලන්න ඒක නිකන් හරියට මේ පොඩි එකා මේ ගොම්පොළුවේ ඉඳන කක්ක කරලා කක්කාත ගන්න අම්මා අපේ අම්මලා එහෙම බෑ ඉක්මනට කක්කායින් කරන්නේ ඕ ටිකක් අත ගන්න හරිනවා ඔය සීතල වෙනකොට උඹ අඬනවා කටෙත් ටිකක් ගාලා ගන්නවා අපේ අම්මා කියන්නේ පොඩි කාලේ කක්කට ආවේ නැත්නම් බුලත්widetilde රතු පාට වෙන්නේ නැහැ කියලා. එහෙනම් පොඩි කාලේ කක්කටියක් කන්නම අරිනවා. ඊට පස්සේ ටිකක් අතේ මූණ ගාගත්තට පස්සේ කිල්ල හොදලා තියෙනවා. එච්චරයි කක්කයාව ඊළ පොඩි කාට කිසි විලිලැජ්ජාවක් නැහැ. අම්මට විලිලැජ්ජාවක් නැහැ මේ දැන් ඉන්න අම්මලාට අම්මෝ විල බීජ කියලා ඩිටෝල් දාලා ඕඩි කොලෙන් දාලා මීයා කාට විසි විජ ළඟට එනකොට කරප්පන් හැදෙනවා දැන්. මොකද කිසි දෙයකට හුරු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ක්‍රමේ උකක්කත් ටිකට සෙල්ලම් කරන්න අන්න පොඩි කාලේ විතරනේ ඔක කරන්න පුළුවන්. දැන් දුන්නොත් කරයි. කරන්නේ නැහැ. ඒ නිසා කක්කත් එක පොඩ්ඩක් සෙල්ලම් කරන්න. කක්කත් එක සෙල්ලම් කියලා තමයි ධම්මානුපස්සනා කියලා කියන්නේ නීවරණ දෙක ඔය ටිකයි. අර ගොම්පලේ තක් තක් තක් කරලා තලන්නේ. චූත් එක කක් ආවම රස්නේ දැන් හරිය ලස්සනයි නෝක. මේක 100 100ක් සුද්ධ භූමියක් නෙවෙයි. කැත කැත වශයෙන් දන්නවා සුද්ධ සුද්ධ වශයෙන් දන්නවා. ඒ නිසා යාට රාගයක් එනකොට gadu gedenne නැහැ. මනුස්ස හිතේ රාගෙන් නතු ගස්කල් වල ඉන්නේ. ගංගා වල ඉන්නේ. මේ එනවා කවුද බය වෙන්න දෙන්නේ මේ ආවිලා යනවා මම නෑ gadu gedenne මට ඕන කමක් නැහැ. රහතන් වහන්සේට හොඳට මේ කුඹුර තන ගොයන් වැඩෙද්දී නියරේ තනකොළ වැවෙන දිහා බලන ගොවියෙක් වගේ එයා ඒක දිහා බලන්නේ. ඒ විදිහට නීවරණ ධර්ම නිවන ගැන අන්තිමම මිනිස්යා පහරන කෙලෙසන ධර්ම දිහත් මෙහෙම අතර ගත්ත නෙල්ලි ගෙඩියක් වගේ බලාගෙන ඉන්න පුළුවන් මනුස්සයාට විතරයි නීවරණ තුනක් සැලෙනව නම් සැලෙන්න පුළුවන් නැති වෙලා නැති වෙන්න ඉන්න පුළුවන් යාට හරියට පුත්‍රජානංශ කියනවා අතේ තුවාලයක් නැති මිනිහා වසභාජනයකට අත දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා. අතේ තුවාල තිබ්බොත් තමයි වසභාජනේ විස ශරීරගත වෙන්නේ. පිටේ වනේ තියෙන මීම පඳුරට බයයි. පිටේ වනේ පිටේ වනයක් නැත්තම් ඌ පඳුරට රිංගනවා. එතකොට පිටේවනේ කියන මේව බයිනෝ නැද්දකින් විතරක් මෙයාකට තියෙන ගායට රිංගනවා මම ගියා නම් මගේ පිට මගේ පිට තුවාලේ නැති අරුගේ උඹට තුවාලයක් තියෙනවා උඹට ඒක නෙමෙයි මම කේන්දර ගන්න මට තුවාලයක් නැහැ මට කේන්දර ගන්න ඕනේ මට කලිය ඇස් යන්න පුළුවන් ඒ ඒ ඒ වගේ කරනකොට පේන්න පටන් අර ගන්නවා ඒ රහතන් වහන්සේට තියෙන හැකියාව නිසා උන්වහන්සේ දන්නා මේ විස බීජ තැන්න ගියා තන තියන තැන ගියාට මං ආසාදනය වෙන්නේ නැහැ මං ඒක වැක්සින් කරලා තියෙන්නේ ඒ නිසා ප්‍රතිදේහ තියෙනවා මට බය වෙන දෙයක් නැහැ. නමුත් ඒ තියේදී මගේ ප්‍රතිදීය තියේදී රහතන් වහන්සේ අනුත්යයට ආදර්ශයක් විදිහට නරක තැන් වලට යන්නේ දර්ශීය චර්යාවක් කරනවා. ඒකවල නීවරණ දිහා ඇති උණයි කියලා, පැවතුණයි කියලා, ගියයි කියලා දැනගන්නවා මිස නිවන ප්‍රහාණය කිරීමට මොනම දෙයක් අසත්‍යපට්ඨාන සූත්‍රයේ සඳහන් කරලා නැහැ. නැති තැනක කාමච්ඡන්දේ එන බව දන්නවා තියෙන කාමච්ඡන්දේ වැඩෙන බව දන්නවා කාමච්ඡන්දේ යන බව දන්නවා කියනවා මිසක් ආ ඒක ප්‍රහාණය කරන්න තටමඬ කියලා හරි දුවන්න කියලා මොකක් කරලිලා නැහැ මොකද බලහන බලන යනකොට සතිය වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න නීවරණ වලට ලැජ්ජ වෙනවා නීවරණ වලට පිළිසුත් තැන් වල ඉන්න බෑ අපි ලයිට් එකක් දැම්මොත් ඔහුරු කැමති නැහැ ඒක ඌ කොහොම හරි ගලක් ගන්න හරි බල්බ් එක කඩන මොකද ඌට හොරකම කරන්න පුළුවන් වෙන්නේ අන්ධකාරය තිබුණොත් තමයි. සත්‍ය කියන්නේ විශාල ආලෝකයක්. අපි ආලෝකේ දැම්මම පස්සේ මොන හොරාටවත් එන්න බැරි වෙනවා. ඒක නිසා ඒව එතනම ලැත්තනම ලොක් වෙනවා. ඒ සම්බන්ධයෙන් ආධුනිකයා පු탁ජනයා මේ නීවරණ ඇති හැටි දැක ගන්න උත්සාහ කරනවා පුළුවන් තරම් බයපක්ෂව. ශේක පුද්ගලයා එච්චර බයපක්ෂයක් නෑ. එයා දන්නවා මේ આવොත් මේ නාස්තිය කරනවායි කියලා. හැබැයි ඇවිල්ලා රඟ දක්වලා යන්න ආරිනවා. රාතන් වහන්සේ හරියට විස මරපු ණයෙක් අල්ලනවා වගේ. එහෙම නැත්නම් තිත්තරක පිපිඤ්ඤ ගෙඩියක් උයන කෙනෙක් වගේ. එයා දන්න මේකේ තිත්ත නෑ කියලා. මේ තුන් දෙනාගෙම මේ හතර සත්‍යපට්ඨානෙම තියෙනවා. තුන් දිනාගම සතර සතිපට්ඨානෙම තියෙනවා නමුත් එක එකනා මේකට දක්වන ආකල්ප වල වෙනසක් ඇති වෙනවා වෙනසක් වුණාට පස්සේ කය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර නවකයා පුත්තඥයා බලන්නේ ඇති ඇති දැක ගන්නයි. මේක කොහොමද එනකොට කොහොමද යනකොට කොහොමද ආදි වශයෙන් ඉතාමත්ම සමීක්ෂණ ගවේෂීව පරිශනාගාරයකින් නිලධාරියෙක් චීන කන්නඩියක් කරදෙ තියාගෙන මක් බලනවා වගේ මේක දැනගන්න. ඊට පස්සේ සීක පුද්ගලයා ඒක දැනගෙන දන්නවා මෙයා මෙයා වැඩ කරන්නේ මෙහෙමයි කියලා බහුලීගත කරනවා. දැත් නැවතත් බන්න බුදුහාම කියපුදේ හරිද? මං ඊයත් දැකුව එක හරිද? ඒක පරිඥාව ලබල ආත්පස දැනගෙන හැබැයි අතාරින්නේ නැවත නැවතත් නැවත යොදවලා බලනවා. රහතන් වහන්සේ සතර සතිපට්ඨානයේ යෙදෙනවා දුරස්ත වෙලා. කය දිහා බලන්නේ අනුන්ගේ එකක් බලනවා වගේ. වේදනා දිහා බලන්නේ අනුන්ගේ එකක් බලනවා වගේ. හිත දිහා බලන්නේ හිතේ එන ගොජ දාන එක දිහා බලන්නේ අනුන් එකක් බලනවා වගේ. නෑ නීවරණ ධර්ම ඒ හැම එකක්ම මේ ඒවා මතුවෙනකොටම මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මෙ නෙවෙයි කියලා ඉබේම ඒ නීවරණ එනකොටම දන්නවා මේක මොකටද ඔළුවේ දාගන්නේ ධර්මානුකූලව මේක එනවා කැවිලා යනවා ඒ නිසා බොජ්ජංග ධර්මයක් ආව සත්‍ය ආදී ධම්මවිචය ආදී වටිනා බෝධිඅංගයක් ආවත් නීවරණයක් ආවත් ඒ එකක්වත් මම කියාගන්න නැති නිසා රහතන් වහන්සේ යමක් අල්ලන්නේ නැති නිසා යමකට අහු වෙන්නේ නැහැ. රහතන් වහන්සේ යමක් අල්ලන්නේ නැති නිසා යමකට අහු වෙන්නේ නැහැ. අල්ලන හැම කෙනාම ඒ අල්ලන දෙයට අහු වෙනවා. ඒ නිසා බුදුසසුනේ පෙන්වන්නේ අපේ හිතට එනනම් මෙහෙමයි කියන්නේ මේ නීවරණ වලට මේ බොජ්ජංග ධර්ම වලට මගේ පිරිසුදු හිත නැතුව ජීවත් වෙන්න බෑ. එයා නිතරම මයි ළඟට ඇවිල්ලා මගේ සහයෝගය ඉල්ල. නමුත් පිළිසිදු හිතට නීවර නැතුව ඉන්න පුළුවන්. පොච්චංග ධර්ම නැතුව ඉන්න පුළුවන්. ඒ නිසා අපේ හිතට තෙද ගන්නව ගන්න ඕනේ මේ ආවේග, මේ දුක් වේදා, මේ කෙලෙස්, මේ කුසල ධර්ම ඔක්කොම මගේ හිතේ දීලා තමයි පටන් අරගන්නේ. ඒවකෝ ඒවට නිින්න බෑ තනියම. ඒක ඇවිල්ලා මගේ හිතේ එල්ලෙනවා. නමුත් මගේ හිතට පුළුවන් ඔය එකක්වත් නැතුව ඉන්න. ඒසයි වන් අනිවාර්යයෙන්ම ඉන්නේ එකන කරේ දා ගන්න ඕනේ. ඒගොල්ලෝ එන්නේ අපෙන් උදව්වක් කියලා නේ. නැත්නම් මගේ හිතෙන් ඉඳන් ඉල්ලන මොකටද මම මේව කරේ දා ගන්න කියලා. ඒක පිළිබඳව ආවෝද එන්නේ එන්නේ එන්නේ එන්නේ යාට ඒක විසමරලා ගත්තා වාගේ ඒ ධර්මයක තියෙන තෙද භාවනා කරපෙකෙ තෙද වරක් ඒක අද්දකපෙකේ තියෙන වටිනකම එහෙම නැත්නම් දෙයකට ලෑස්තිලා ගිහිල්ලා ඒකට මුණ දුන්නාට පස්සේ එන තෙද තීරුම් ගත්තට පස්සේ ආ කරදර එන්න එන්න සතුටු වෙනවා හැම කරදරයකින්ම හැම දුකකින්ම හැම පශ්චාත්තාවයකින්ම සතිය තෙද තේරෙන්න ගන්නවා. සතිය බලවත්කම තේරෙනවා අසවල් තැනදී සතිය අවලංගු වෙනවා කියලා හැම තැනකදී වෙන්නේ සතිය බලය වැඩි වෙන එක තමයි. ඒක කියන සතිපට්ඨානය කියලා සතිය අඛණ්ඩ වීම එහෙම නැත්නම් සති වේපුල්ල භාවය අන්නේ නිසා අපි සම් මේ අර්ථ සිද්ධිය ස්වార్థය සලකනවා නම් අපි ළඟ අනිවාර්යම ගමන් මාර්ගයේ තිබිය යුතු චෛතසිකය තමයි මේ සතිය. හරි අමාරුයි හිතට ගන්න මොකද සතිය කවදාකවත් අපිට ආඩම්බරයක් දෙන්නේ නැහැ. කවද සති කවදාකවත් අපිට ලාභය සත්කාරයක් දෙන්නේ නැහැ. ශද්ධාව වගේ වීර්ය වගේ මොකක්වත් දෙන්නේ නැහැ. නමුත් එයා නිහතමානීව ඇතුළට බබලන ගුණයක් තියෙනවා. හරිම අහිංසක. අන්නේක වඩා ගත්තොත් හයියති තියෙන වෙලාවේදී හොඳට මේක වටිනාකම දෙන්නේ අමලියක් කරදරයක් වෙච්ච වෙලාව. ඔය ශද්ධාවට එහෙම අමලියේදී කරදරේදී කරන දෙයක් නෑ. ශද්ධාව විශ්වාස කරන්න බෑ. වීර්ය විශ්වාස කරන්න බෑ. ඒගොල්ල කරාරිනවා. සතිය ඒ වෙලාවට පුදුම විදිහට ඉදිරියට ඉදිරියට වෙලා ඒ වෙලාවේදී ඒ දුකට කරදරයට මුහුණ දීමේ ශක්තිය නිසා ඒක බුදුහාමුදුරන්ටත් වැඩිය අපිට අරසව සලසනවා. ධර්මයටත් වැඩිය අපිට අරසව සලසනවා. සංඝාටත් වැඩිය අරසව සලකන නිසා බුදුරජාණන් කියනවා ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. ඔබ සීල ධර්ම රැක්කොත් ඔබ සීලයට හා සමාන ආරක්ෂාවක් ලබනවා. ඔබ සීල සමාධි කියන ධර්ම දෙකම රැක්කොත් සීල රකින්න කෙනාට වැඩිය සීලෙන් සහ සමාධි ආරක්ෂාව ලබනවා. ඔබ සීල සමාධි ප්‍රඥා කියන තුනම ධර්ම තුනම රැක්කොත් ඔබට ඒ තුනෙන්ම ආරක්ෂාව ලැබෙනවා ඒ නිසා සත්‍යමත් පුද්ගලයා හැම වෙලාවෙදීම තුමාකාර ආරක්ෂිත ගතියක් දැනෙනවා යාර. වෙන්න තියෙන දේ වෙනවා. ඕකට නිකම් ත්‍යා ගාලා අඬහව ගාලා වැඩක් නැහැ. වෙන දේ දිහා සතියෙන් බලහින්න පුරුදු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි මේක තමයි අපේ දෙවෙනි પરම්පරාවට දෙන උතුම්ම දායාදේ කියලා. හැබැයි ඒක දෙන්න අනුගාන අපේ પરම්පරාවත් මේක හිතේ පොඩ්ඩක් තැම්පත් කරගන්න ඕනේ. තැම්පත් කරලා ගන්න පිං ඇති කෙනාට නවකයි කියලා හිතන්න එපා, මුස්ලිම් කියලා හිතන්න එපා, කතෝලික කියලා හිතන්න එපා, ධර්ම විනය නෑයි කියලා හිතන්න එපා. මම කියන්නේ මෙන්න මේ පොඩි රහසක් තියෙනවා. මොනවත් ඕනේ කරන්නේ එළඹ සිටි සීය. පැමිණි දේ පැමිණි දේට මුණ දෙන එක විතරයි ඕන කරන්නේ. ඒකට ආගමක් මොකක්වත් නැහැ. කරගෙන යන්න කිව්වොත් මේ කියලා දෙන Tamanටත් වැඩි මේ මනුස්සයා බෞද්ධ බව තීරිටික කාලයක් යනවා. ඒක සඳහා සුදුසුකම් බලන්න අයිතියක් අපට නැහැ. අපිට තියෙන්නේ අපි මේක කලින් අහපු නිසා පොඩ්ඩක් වඩලා තියෙන නිසා අපිට මොකක්ද පොඩි සම්බන්ධකමක් තියෙනවා. නමුත් ආධුනිකයා පුංචි කළ සලකන්න අබෞද්ධයි කියලා කොම් කරන්න අයිතියක් බුදුහාමර අපිට දීලා නැහැ. ඒ නිසා මේ සතිපට්ඨානෙමයි මේ සතර සතිපට්ඨානෙමයි නව අචිරපබ්බජිතා අද්දුනාගතා ඉමස්මින් ධම්ම විනය. ආධුනික ධර්මයේ දන්නේ නැති කෙනාට ඕකමයි. එහෙම නැත්නම් සීකෝ අපත්ත මානසෝ අනුතරං යෝගක්කේම අපත්තේ මානෝ සීක බහටපත් වෙලා තම කෙලවර කරලා නැහැ. නමුත් අනුතර යෝගක්ෂේම පතන කෙනාට. එහෙනම් කීනාසව උසිතව උසිතවන්තා කතකරණීය කියන රහතන් වහන්සේට සතර සතිපට්ඨානයි. මට හිතෙනවා ඉතලා මෙහෙම කියනවා නිකන් සතිපට්ඨානේ හැලු කෙරුවා වගේ කියලා. මෙච්චර ලස්සන නැහැ. කවදාකවත් හැලු කිරීමක් වෙන්නේ නැහැ. ඒ සර්වචනාචි දේශනා කළා තියෙන ඒක නිසා අපි මේක වඩන ගමන් මම හිතනවා ඒක තමයි ඉස්සලා කරන්න ඕනේ. වඩන ගමන් බණ කියලාමත් නෙවෙයි ගහලා බැනලත් නෙවෙයි තව කෙනෙකුට ආදර්ශයක් දෙන්න ඕනේ. නිහඬ බණකින් මෙන්න Tamanට අනුකම්පාව කරන කෙනා මෙන්න මේමයි සතිය වඩන්න ඕනේ. සාසනයට අනුකම්පා කරන එක නම් මේමයි සතිය වඩන්න ඕනේ කියන එක අපේ අතිමුත් උදේට පිපෙන ඉර නිසා මල් පිපෙන්න උදව් වෙන්න වගේ. තව කින්නෙකුට හරි එක්කෙනෙකුට හරි දෙන්න බැරුව මැරෙන්න වුණොත් බුදුහාමර අපිට චෝදනා කරන අපි නිමි પરම්පරාවට වැටෙනවා. අපි දන්නවා අපෙන් කෙනෙකුට පව දෙන්නේ නැහැ. ඒක සාපයක්. මොකද මේ දක්වා මේක ගෙනාව ඉතාමත්ම දුකසේ. බොහෝම අමාරුවෙන් ගණන් තියෙන නිසා අපි උත්සාහ කරන්න ඕනේ ශක්ති ප්‍රමාණයෙන් වඩන අතර මේක බෙල්ලකොලේ තියලා විකුණන්න බෑ. තමන් කරා පැමිණෙන කෙනා බලලා එයාගේ වෙලාව බලලා පුළුවන් විදිහට මේක දුන්නොත් ඉතින් අර පුත්‍රජානනාසික අධිෂ්ඨාන ශක්තියයි අපි කරන මේ ප්‍රයත්න නිසා අපි අපි මේ තාසනික නැත්නම් කෙලස් නිසා ඇති වෙන මේ ප්‍රශ්න දුර වෙන අතර සියල්ලටම හරින කෝකටත් අයියක් වගේ ඕන කෙනෙකුට සැකනතුව දෙන්න පුළුවන් සතිපට්ඨානකට අපි මේ දවස් ගාණක් ගත කරේ. ඉතින් ඒ නිසා බාධක එනකොට උරගාලා බලන්න මිස බාධක එනකොට ඊචාත බැඳගෙන අඬන්න නෙවෙයි. මේ ඒ එන දුකට සතුටින් මුහුණ දීලා ඒ දුක් අල්ලපන ලස්සේ සතිපත්තා ගැනීමට උත්සාහ කරන ප්‍රයත්නයේට මේ ධර්ම දේශනාව දේශනාවලියත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අද දවසේ ධර්ම දේශනාවත් දේශනාවලියේ සමාප්ති මෙතනින් සටහන් කරනවා සිය දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා